ඒද සංසාරය තුලමය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ දෙකෙහිම නොයෙල්ලෙන ලෙසය සංසාරය තුල පවතින දුක නුදුටුව හොත් අප කරන්නේ සතුටක් ඇති වූ සැනින් දුක අමතක කර එම සතුටෙහි එල්ලීමයි ගින්දර යන කුමක්ද කියා නොදන්නා දරුවෙකු මෙන් අපි එහි ස්වභාවය නොදමිමින් සිටිමු ධර්ම පුහුණුව යනු කුමක්ද කියන මේ ආකාරයට අනුව එනම් භික්ෂුව යනු සංසාර බය දකින්නකි යනුවෙන් වටහාගෙන එම වැටහීම අප තුල පැවතිය හොත් එසේම අප තුලට එය කාවැදුන හොත් ඇවිදිමින් සිට ගනිමින් හාන්සි වෙමින් සිටීම වැනි කුමන ඉරියව්වකින් සිටියත් අප තුල ආශා විරහිත භාවය ඇතිවේ අප තුල අවධානය ඇති හේයින් අපි අප ගැනම මෙනෙහි කරමින් සිටිමු. අප සුව පහසුවට වාඩි වී සිටියත් අප සිටින්නේ ඒ ආකාරයටයි. අපි කුමක් කළත් මෙහි ඇති භයානකකම ගැන දනිමු. එම නිසා අපේ මනසේ ස්වභාවය වෙනස් ආකාරයකට පවතී. මේ ආකාරයට කරනු ලබන පුහුණුව සංසාර බිය දකිමින් සිටින්නෙකුගේ පුහුණුවයයි කිව හැකිය. සංසාර බිය දකින තැනැත්තා සංසාරය තුලම ජීවත් වුවත් ඔහු ඒ තුල ජීවත් නොවන්නකු වශයෙන් සිටි. එයින් අදහස් වන්නේ ඔහු සංකල්ප තේරුම් ගනිමින් ඒවා අභිබවා යෑම ගැන තේරුම් ගන්නා බවය. එවැනි පුද්ගලයෙකු කතා කරන කුමක් හෝ වුවත් එය සාමාන්‍ය පුද්ගලයෙකු කරන ආකාරයේ කතාවක් නොවේ. ඔහු කරන දෙයක් එවන්නකි. කල්පනා කරන දෙයක් එවන්නකි. ඔහු ජීවත් වන ආකාරය බොහෝ සෙයින් ප්‍රඥාවන්තය. වඩා හොඳින් කරනු මිසක අනුකරණය නොකරන්න යනුවෙන් කියා දී තිබෙන්නේ නිසාය. වඩා හොඳින් කිරීම හා අනුකරණය කිරීම යනු ක්‍රම දෙකකි. අඥ්ඥාන පුද්ගලයා කරන්නේ හැම දෙයක්ම තදින් අල්ලා ගැනීමය. ඔබ එය නම් නොකළ යුතුය. ඔබ ඔබ ගැන අමතක නොකරන්න. මා ගැන සලකා බලන විට මේ වරසයේ මගේ සෞඛ්‍ය තත්ත්වයේ තරම් යහපත් නැත. සමහර දේවල් ගැන වගකීම මට කරන උපකාරයක් වශයෙන් භාරගෙන ඒ අනුව කටයුතු කිරීම මම අනෙක් භික්ෂූන්ටත් සාමණේර හිමිවරුන්ටත් පවරමි. සමහර විට මා විවේකයක් ගැනීමට ඉඩ නැත. එවැනි තත්ත්වයන් අනාදිමත් කාලයන්හි පවා තිබී ඇත. අදත් එය ඒ ආකාරයෙන් පවතී. පියා සහ මව හොඳින් ජීවත්ව සිටින තෙක් දරුවෝ අගහිගකම් වලින් තොරව හොඳින් ජීවත් වෙති. දෙමාපියන් මියගිය විට ඔවුහු එකිනෙකාගෙන් වෙන් වෙති. ධනවත්ව සිටි ඔවුහු දුප්පත් වෙති. මෙම తත්වය සාමාන්‍ය වශයෙන් ගිහි ජීවිතය තුළ දකින්නට ඇති නමුත් කෙනෙකුට මෙහිදී වුවත් දැකගත හැකිය. උදාහරණයක් වශයෙන් ගතහොත් ඔබේ ආචාර්ය හිමියන් තවමත් ජීවත්ව සිටින විට ඔබ හැම දෙනෙක් යහතින් මෙන්ම අගහිගකම් වලින් තොරව ජීවත් වෙති. ආචාර්ය හිමියන් අපවත් වූ වහාම පිරිහීමේ ආරම්භය එළඹේ. එසේ වන්නේ මක් නිසාද? එසේ වන්නේ ආචාර්ය හිමියන් තවමත් ජීවත් වෙමින් සිටින විට හැම කෙනෙකු තෘප්තිමත්වයේ සිටීමෙන් තම තමන් ගැන අමතක කර දමන හේිනේ. ඔහු තමන්ගේ ඉගෙනීම ගැනවත් පුහුණුව ගැනවත් සැබෑ උනන්දුවක් නොදක්වතින්. ගිහි ජීවිතයේදී සිදුවෙන ආකාරයට නම් මව සහ පියා ජීවතුන් අතර තාමත් සිටිත් නම් දරුවන් කරන්නේ හැම දෙයක් ඔවුන්ට බාර කිරීමයි. ඔහු තම දෙමාපියන්ට හේතු වී සිටි නිසා තමන් රැකෙන ආකාරය නොදැන සිටිති. දෙමාපියන් මිය ගිය පසු ඔවුහු යාචක බවට පත්වෙති. මේ පැවිදි ජීවිතය තුල වුවත් එසේ වේ. ආචාර්ය හිමියන් මෙම ස්ථානයෙන් පිට වී ගිය විට හෝ මිය ගිය විට භික්ෂූහු හැම විටකම ප්‍රිය සංගම් පැවැත්වීමටත් කණ්ඩායම් වලට බෙදී වෙන්වී සිටීමටත් ඒ තුලින් පිරිහීම කරා ගමන් කිරීමටත් නැඹුරු වෙති. ඒ එසේ වන්නේ මක් නිසාද? එසේ වන්නේ ඔවුන් තමන් ගැන අමතක කරන නිසාය. ගුරුවරයාගේ පිනෙන් ජීවත් වන විට හැම දෙයක්ම හොඳින් සිදුවේ. ගුරුවරයා මිය ගියහොත් ශිෂ්‍යව කොටස් වලට බෙදී යාමේ නැඹුරුවකට භාජනය වෙති. එවිට ඔවුන් තුල මත ගැටුම් හටගනී. වැරදි ආකාරයට කල්පනා කරන පිරිස එක්තැනක ජීවත් වන අතර හරියාකාර ලෙස කල්පනා කරන පිරිස තවත් තැනක ජීවත් වෙති. අපහසුතාවයන්ට මූණ පෑමට සිදුවන අය තම පැරණි සගයන් අතහැර දමා අලුත්යන් පිහිටුවා ගනිමින් හා තමන්ගේම ශිෂ්‍ය කණ්ඩායම් තෝරා ගනිමින් අලුත් පරම්පරාවල් බිහිකිරීමට පටන් ගනිති. එය මීට ඉහත කාලවලදී සිදුවී ඇත්තේ ඒ ආකාරයටයි. මෙසේ වීමේ වරද පවතින්නේ අප අතේමය. ආචාර්ය හිමියන් තවමත් ජීවත්ව සිටියදීත් අපි වැරදි කරමින් සිටිමු. අනවදානයෙන් ජීවත් වෙමු. අපි ගුරුවරයා විසින් පෙන්වා දෙනු ලබන පුහුණුවේ මට්ටම පිළිගෙන ඒවා අපේ හදවත් තුළ පිහිටුවා නොගනිමු. අපි අපේ ආචාර්ය හිමියන්ගේ පාසලකුණු ඔස්සේ සැබවින්ම නොයමු. එය බුදුරජාණන් වහන්සේගේ කාලයේත් මෙසේ විය. බණපොත මතකද? ඒ මහලු භික්ෂුව. මොකද්ද උන්වහන්සේගේ නම? ආ සුබද්ද භික්ෂුව. කාශ්‍යප මහරහතන් වහන්සේ පාවා නුවරින් ආපසු වඩිමින් සිටි විට අතර මගදී මුණ ගැසුණු එක් පැවිද්දකුගෙන් උන්වහන්සේ මෙසේ ඇසූහ. එනම් බුදුරජාණන් වහන්සේගේ සුව දුක් කෙසේද යනුවෙන් ඇසූහ. ඊටම පැවිද්දා දුන් පිළිතුර බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පා අදට දවස් පහක් ගත වී ඇත යන්නයි. අවබෝධත්වයට පත් නොවේ සිටි භික්ෂූහු මේ පුවත නිසා හඬා වැළපී ශෝකයට පත් වූහ. අවබෝධත්වයට පත්ව සිටි භික්ෂූන් තම තමන් තුළින් මෙනෙහි කළේ හා එහෙමනම් බුදුරජාණන් වහන්සේත් පිරිනුවම් පා වදාළසේක. උන්වහන්සේගේ ගමන උන්වහන්සේ විසින් නිම කරනු ලැබ ඇත යනුවෙනි. නමුත් සුබද්ද වැනි කෙලෙස් සහිත අය පැවසුවේ ඔබලා මේ වැළපෙන්නේ කුමකටද? බුදුරජාණන් වහන්සේ දැන් පිරිනුවන් පා තිබේ. එය කතරම් හොඳ දෙයක්ද? අපට දැන් කරදරයකින් තොරව ජීවත් විය හැකියි. බුදුරජාණන් වහන්සේ ජීවත්ව සිටි විට අපට මොකක් හෝ නීතියක් පනවමින් නිතරම පාහේ කරදර කළසේක. අප ඒක හෝ මේක කරන විට උන්වහන්සේ වලක්වා ලූසේක. ඒ නිසා උන්වහන්සේ පිරිනුවන් පෑයක හොඳයි. දැන් අපට උවමනා දෙයක් කීමටත් උවමනා දෙයක් කිරීමටත් පිළිවනි. ඒ නිසා මේ ඔබ හැම හඬා වැළපෙන්නේ කුමකටද යනුවෙනි. එය ඒ කාලයේ සිට මේ දක්වාම එසේ පැවතී ඇත. ඒ කෙසේ වුවත් යමක් සම්පූර්ණ වශයෙන් ආරක්ෂා කර ගැනීමට නොහැකි වුවත් ඒ ගැන මෙන්න මේ ආකාරයට සිතා බලන්න. අප සතුව ඇති වතුර බොන වීදුරුව ප්‍රවේශම් කර ගැනීමට අපි වග බලා ගත්තෙමුයි සිතන්න. පාවිච්චියටගත් හැම අවස්ථාවකම එය හොඳින් පිරිසිදු කර ආරක්ෂා සහිත තැනක තැබුවීමයි සිතන්න. ප්‍රවේශම් කළ නිසා අපට එය බොහෝ කාලයක් පාවිච්චි කළ හැකි වේ. අපේ පාවිච්චියෙන් පසු තවත් අයටත් පාවිච්චි කළ හැකි වේ. දැන් ඉතින් ප්‍රවේශමකින් තොරව වීදුරු හැම දිනකම කඩා බිඳ දැමීම හෝ එක් වීදුරුවක් පමණක්ගෙන එය බිඳෙන්නට මත්තෙන් අවුරුදු 10ක් පාවිච්චි කිරීම යන මේ දෙකෙන් වඩා හොඳ කොයි එකද? අපේ පුහුණුවත් මෙවැනි ආකාරයේ දෙකකි. උදාහරණයක් වශයෙන් මෙහි සිටින මේ සියලු දෙනා අතුරෙන් 10 දෙනෙකු පමණක්වත් ස්ථාවර පුහුණුවක් ලබාගත හොත් මේ වත් බාපොන් අරම දියුණුවට යනු ඇත. ගම්වලට අදාළ තත්ත්වයක් මෙබඳුයි. ගෙවල් 100ක් තිබෙන ගමක හොඳ මිනිසුන් 50ක් පමණ සිටියත් එම ගම දියුණුවටපත් වේ. එවැනි අය 10ක් වුවත් සොයා ගැනීම ඇත්ත වශයෙන්ම අපහසුය. එසේ නොමැතිව අපේ මෙම ආරාමය වැනි ආරාමයක් ගැන බලන්න. සැබෑ කැපවීමකින් යුතුව කටයුතු කරන තමන්ගේ ප්‍රතිපදාව සැබවින්ම රකින භික්ෂූන් වහන්සේලා පහක් හයක්වත් සොයා ගැනීම පහසු නැත. කෙසේ වුවත් අපට දැන් තිබෙන්නේ හොඳින් පුහුණු වීමේ කාර්යභාරය හැර ඊට වැඩි යමක් නොවේ. මේ ගැන කල්පනා කර බලන්න. අපට මෙම ස්ථානයේ අපේ කියා තිබෙන්නේ කුමක්ද? අපට ධනය නැත. දේපල වස්තුව නැත. පෞල්‍යයි කියනු ලබන කිසිවක් තවදුරටත් නැත. අප ආහාර වුවත් ගන්නේ දවසකට එක් වතාවක් පමණි. සමහර විට අප මේ දැනුත් මේවාටත් වඩා හොඳ දේවල් බොහොමයක් අත්හැර දමා තිබේ. අපි භික්ෂූන් හා ශ්‍රාමණේරවරුන් වශයෙන් හැම දෙයක්ම අත්හැර දමා සිටිමු. අප සතුව අපට කියා කිසිවක් නැත. ප්‍රීති වීම සඳහා මිනිසුන් සැබෑ ලෙසින් බුද්ධි විඳින ඒ හැම දෙයක් අප අත්හැර දා තිබේ. අප බෞද්ධ භික්ෂූන් ලෙස පැවිදි වීමට ඇතුල් වූයේ ප්‍රතිපදා පුහුණුව සඳහාය. එසේනම් ලෝභයේ, ద్వේෂයේ හා මෝහයේ ගැලී අප වෙනත් දේවල් වලට ආශා කරන්නේ මක් නිසාද? වෙනත් දේවල් ගැන අපේ සිත් යොමු කිරීම තවදුරටත් යෝග්‍ය වන දෙයක් නොවේ. අප පැවිදි වූයේ කුමක් සඳහාද? අප මෙමන භාවනාවත් ප්‍රතිපදාවත් පුහුණු වෙමින් සිටින්නේ කුමක් සඳහාද? මේ ගැන සලකා බලන්න. අප පැවිදි වූයේ භාවනා හා ප්‍රතිපදාවන් පුහුණු වීම සඳහාය. එය නොකරන්නේ නම් එයින් කෙරෙන්නේ හුදෙක් කාලය කාදමීමකි. අපි පුහුණුවේ නොයදෙන්නේ නම් කරන්නට වෙන කිසිවක් නැති නිසා අපි ගිහි මිනිසුන් සිටින තත්වයටත් වඩා නරක තත්වයකට ඇද වැටෙමු. අපට අයිති වගකීම් භාරය ගැන නොසලකා හැරියහොත් එයින් කරන්නේ අපේ පැවිදි දිවිය අපතේ යැවීමකි. එසේ කිරීම පැවිදි දිවියක් තුල පැවතිය යුතු පරමාර්ථ වලට පටහැනිව කටයුතු කිරීමකි. తত্ত্বය මෙසේ වුවහොත් අපි අවධානයෙන් තොරව සිටින පුද්ගලයන් බවට පත්වෙමු. අවධානයකින් තොරව සිටින යනු මරණයට පත්වී සිටීම හා සමානය. මේ අන්දමින් මරණයටපත් වුවහොත් භාවනා කිරීම සඳහා කාලයක් තිබේද කියා ඔබ ඔබ වෙන්ම විමසන්න. ඔබ නිතරම ඔබෙන් ඇසිය යුත්තේ මා මරණයට පත්වන්නේ කොයි මොහොතේද යන්නයි. මේ ආකාරයට මෙනෙහි කළහොත් අපේ මනස හැම තත්පරයක් තුළම අවදියෙන් පවතී. ඒ තුළ නිතරම අවධානය පවතී. අනවධානය නොපවතින විට සිදුවමින් පවතින්නේ කුමක්ද යන දැනීම හෙවත් සතිය නිතැතින්ම වාගේ ගලාගෙන එයි. එවිට දේවල් තුල පවත්නා යථා ස්වභාවයේ පැහැදිලිවම දැකගනිමින් ප්‍රඥාව පැහැදිලි ආකාරයෙන් පවතී. ඉන්ද්‍රියන් තුලින් රෑ දහවල් ජනිත වන හැඟීම් තෝරාගෙන සතිය විසින් මනස රැකගනු ලබයි. සතිය පැවතීම යනු මෙයයි. සතිය පැවතීම යනු සංසිඳුණු ස්වභාවයෙන් සිටීමයි. සංසිඳුණු ස්වභාවයෙන් සිටීම යනු අවධානයෙන් සිටීමයි. යම් කිසිවෙක් අවධානයෙන් යුතුව සිටියහොත් ඔහු නිවැරදි ආකාරයට පුහුණුවන අයෙකු වේ. අපට අයත් નિયમિત වගකීම වනුයේද මෙයයි. අචාංචා හිමි. ඉතින් මම මේ අද දින ඔබ සැම වෙත මෙම කරුණ ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. ඔබ නුදුරු අනාගතයේදී මෙම ආශ්‍රමයෙන් පිටත ඇති වෙනත් ආශ්‍රමයකට හෝ අන් තැනකට හෝ ගියත් ඔබ ඔබ ගැන අමතක නොකළ යුතුය. එයට හේතුව ඔබ තවමත් අඩුපාඩුකම් නැති තත්ත්වයකට හෝ පූර්ණත්වයකට හෝ පත්වී නැති නිසාය. කලයුතු වැඩ රාශියක් හා දරාගත යුතු වගකීම් රාශියක් ඔබට තාමත් ඉතිරි වී තිබේ. ඒවා නම් භාවනා පුහුණුව දියුණු කර ගැනීම හා අත්හැර දැමීමෙහි යෙදීමයි. ඔබ හැමදෙනා සැලකිලිමත් විය යුත්තේ මෙන්න මේවා ගැනය. ඔබ මෙහි විසූවත් ශාකා ආශ්‍රමයක විසූවත් පුහුණුවට අදාළ નિયમિત මට්ටම් රැකගන්න. මේ කාලයේ නම් අපි බොහෝ ගණනක් මෙහි වෙසෙමු. ශාකා ආශ්‍රමයනුත් වැඩියෙන් තිබේ. සියලුම ශාකා ආශ්‍රමයන්ගේ ආරම්භයට මුල මෙම වට්බාපොන් ආශ්‍රමයයි. එම නිසා ඒවා අයත් වන්නේ මෙම ආශ්‍රමයටයි. එම ශාකා ආශ්‍රමයන් සියල්ලටම ආදර්ශය වෙනුවේ වත් බාපොම් ආශ්‍රමයයි. එම නිසා එය දෙමාපියා එසේම ගුරුවරයා යනුවෙන් හැඳින්විය හැකිය. එබැවින් පුහුණුවීම් හා ශ්‍රමණ ජීවිතයේ වගකීම් දිගින් දිගට පවත්වාගෙන යාමට දක්ෂතාවයක් ඇති කර ගනිමින් ඒ තුලින් අනෙකුත් ශාකා ආශ්‍රමයන්ගේ නියමුවා බවට පත්වී ඒවාට ආදර්ශයක් වීමට මෙහි සිටින ආචාර්යවරුන් භික්ෂූන් හා සාමණේරවරුන් විශේෂ උත්සාහයක් දැරිය යුතු බව සඳහන් කරමි. නිවැරදි පුහුණුව ස්ථාවර පුහුණුවයි. මෙම වනපොතියාන ආරාමයේ ඇත්ත වශයෙන්ම නිෂ්කලංක තැනකි. නමුත් අපේ මනස සංසුන් භවටපත් නොවුවහොත් එම නිෂ්කලංක භව තේරුමකට නැති දෙයකි. හැම තැනක්ම පාහේ නිෂ්කලංක ගතියෙන් යුක්තය. ඒවා කලබල සහිත තැන් බවට පත්වන්නේ අපේ මෙම මනස නිසාය. එසේ වුවද යම් නිෂ්කලංක තැනක් වුවහොත් එය අපේ මනස සංසුන් කර ගැනීමට උපකාරයක් වනු ඇත. එයෙහි ඇති සංසුම් බව සමග අනුකූලත්වයට පත්වීම සඳහා මනස පුහුණු කිරීමට අවස්ථාවක් ලබා දෙනු ඇත. මෙම පුහුණුව දුෂ්කර එකක් බව ඔබ සමගයේ සිත් තුළ ධාරණය කරගත යුතුය. වෙනත් දේවල් පුහුණු කිරීම දුෂ්කර නැත. එය පහසුය. නමුත් මිනිස් මනස පුහුණු කිරීම දුෂ්කරය. ලෞතුරා බුදුරජාණන් වහන්සේ නම් තමන් වහන්සේගේ මනස පුහුණු කරගස්සේක වැදගත්ම දේ වනුයේ මෙම මනසයි මෙම කායික හා මානසික පද්ධතිය තුල ඇති හැම දෙයක්ම යොමු වන්නේ මේ මනස වෙතය ඇස කන නාසය දිව හා ශරීරය යන මේ සියල්ල සංවේදන ලැබමින් ඒවා අනෙක් හැම ඉන්ද්‍රියකම පාලකයා වන මනස වෙතට යොමු කරයි. එම නිසා මෙම මනස පුහුණු කිරීම වැදගත්ය. එය මනවින් පුහුණු කරනු ලැබුවහොත් හැම ප්‍රශ්නයක්ම අවසන් වෙයි. ප්‍රශ්න තවමත් ඇතොත් ඒට හේතුව මනස තාමත් සැකයෙන් යුක්තව පවතින නිසා එය සත්‍යයට අනුරූපව දැන නොගන්නා හේිනි. ප්‍රශ්නය පවතින්නේ ඒ නිසාමය. එම නිසා දැන් මේ හැම කෙනෙකුම හොඳින් සෝදානම් වී මෙහි පැමණ සිටින්නේ ධර්මයට අනුව පුහුණු වීමටය. කියා මතක තබා ගන්න. ඔබ කොතැනක කොහොම සිටියත් සිට ගනිමින් ඇවිදිමින් වාඩි වෙමින් හෝ දිගා වෙමින් සිටියත් ඔබේ පුහුණුව සඳහා අවශ්‍ය මෙවලම් ඔබට හොඳින් ලැබී තිබේ. හුදෙක් ධර්මය පවතින ආකාරයටම ඒවත් පවතී. ධර්මය යනු හැම තැනකම බහුල වශයෙන් දක්නට ඇති දෙයකි. කෙලින්ම මෙතනත් ගොඩබිමේ මෙන්ම ජලයේත් ඒ කොහේ නමුත් ධර්මය නිතරම පවතී. එය නිර්දෝෂය, එසේම පරිපූර්ණය. එසේ වුවත් තවමත් පරිපූර්ණ නොවී ඇත්තේ අපේ පුහුණුවයි. ධර්මය අවබෝධ කර ගැනීම සඳහා පුහුණු විය හැකි ක්‍රමයක් පූර්ණ ආબોධත්වය ලබා සිටි අපගේ බුදුරජාණන් වහන්සේ අපට උගන්වා වදාළසේක. එය තරම් ලොකු දෙයක් නොව සුළු දෙයකි. නමුත් එය නිවැරදිය. උදාහරණයක් වශයෙන් හිසකස් දෙස බලන්න. ඒවායින් එක් ගසක් ගැන හෝ දැනගතහොත් අපි අනෙක් හැම කෙස් ගසක් ගැනම දැනගතිමු. එසේත් නොමැතිනම් මිනිසුන් ගැන සලකා බලන්න. අපේම අභ්‍යන්තරය තුල ඇති සංස්කාරයන්ගේ සැබෑ ස්වභාවය දැනගත හොත් ලෝකයේ සිටින අනෙක් සියලුම මිනිසුන් ගැනත් අපි දැනගනිමු. එසේ වන්නේ මිනිසුන් සියල්ලම්ම එකාකාරව වන නිසාය. ධර්මයේ ස්වභාවය මෙවැනිය. එය සුළු දෙයක් වුවද විශාලය. එහි අදහස එක් සංස්කාර ස්වභාවයක ඇති සත්‍ය දැකීම ඒවා සියල්ලෙහිම ඇති සත්‍ය දැකීමට සමානය. සත්‍ය පවතින ආකාරයෙන්ම ඒ ගැන දැනගත් විට සියලු ප්‍රශ්න අවසන් වේ. එහෙත් පුහුණුව අපහසු කාර්යයකි. එය අපහසු කුමක් නිසාද? ආශාව හෙවත් තෘෂ්ණාව නිසා එය අපහසු වේ. පුහුණුව ගැන ආශාවක් නොතිබෙන විට ඔබ පුහුණු නොවන්නේය. එහෙත් ආශාව තුළින් පුහුණු වුවහොත් ධර්මයේ දැක ගැනීමට නොලැබේ. ඔබ හැම කෙනෙක්ම මේ ගැන කල්පනා කර බලන්න. පුහුණු වීම සඳහා ආශාවක් නොමැතිනම් ඔබ පුහුණු නොවන්නේය. පුහුණුව ඇත්තටම සිදු කිරීමට නම් මුලින්ම ඒ ගැන ආශාවක් තිබිය යුතුය. ඔබ ඉදිරියට ගියත් ආපස්සට ගියත් ඔබට හමුවන්නේම ආශාවයි. අතීතයේ විසූ ධර්මය පුහුණුවන්නන් පුහුණුව ඉතාමත් අසීරු කාර්යයක් බව පවසා ඇත්තේ නිසාය. ඔබ ධර්මය නොදකින්නේ ඒ ගැන ඔබ තුළ ඇති ආශාව නිසාය. ආශාව තදින්ම පවතින සමහර අවස්ථාවල ඔබට ධර්මය වහාම දැකීමට අවශ්‍ය වේ. නමුත් මනස තාමත් ධර්මයේ තුලවත් ධර්මයේ තාමත් මනස තුලවත් පිහිටා නැත. මනස එක් දෙයක් වශයෙන්ුත් ධර්මයේ තවත් දෙයක් වශයෙන්ුත් පවතී. ධර්මයේහි ස්වභාවය වනුයේ ඔබ කැමති දෙය ධර්මය වීම හෝ අකමැති දෙය ධර්මය නොවීම හෝ නොවේ. ඇත්ත වශයෙන් නම් මෙම මනස කැළයේ ඇති ගසක් මෙන් ස්වභාව ධර්මයාගේම සැකසුමකි. ඔබට ලෑල්ලක් හෝ පරාලයක් හෝ අවශ්‍ය නම් ඒවා ලබාගත යුතු වන්නේ ගසකින්මය. නමුත් ගස තවමත් පවතින්නේ ගසක් වශයෙන්ම පමණි. එය තාමත් ලෑල්ලක් හෝ පරාලයක් බවට පත්වී නැත. යම් ගසක් සැබවින්ම ප්‍රයෝජනවත් වීමට නම් මුලින්ම ඉරා ලෑලි හා පරාල බවට පත් කරගත යුතුය. ගස එම කලින් පැවති ගසම වුවත් දැන් එය වෙනත් දෙයකට පරිවර්තනය වෙයි. ඇත්ත වශයෙන් නම් ස්වභාව ධර්මයාගේම සැකසුමක් වන එය නයිසර්ගික වශයෙන් හුදෙක්ම ගසකි. නමුත් එය සකස් කර නොගෙන මුලින් පැවති තත්ත්වයෙන්ම පැවතුන හොත් එයින් එතරම් ප්‍රයෝජනයක් නොලැබනු ඇත. අපේ මේ මනසද එවැනි එකකි. එය ස්වභාව ධර්මයාගේම සැකසුමකි. එසේ වන එය සිතිවිලි දැනගනී. ලක්ෂණ හා අවලක්ෂණ ආදී වශයෙන් වෙනස්කම් ඇති කර ගනී. මෙය මනස තවදුරටත් පුහුණු කළ යුතුය වේ. එය හුදෙක් නිකම්ම නිකම් තිබීමට ඉඩදී සිටිය නොහැකිය. එය ස්වභාව ධර්මයාගේ සැකසුමකි. ඒ බව එයටම වැටහීම සඳහා එය පුහුණු කරන්න. ස්වභාව ධර්මයා අපේ අවශ්‍යතාවය වන ධර්මයට සරිලන පරිදි වඩාත් යහපත් බවට පත් කරන්න. ධර්මය යනු පුහුණුවක් ලැබමින් අපේ අභ්‍යන්තරය තුළට කැඳවාගෙන ආයුතු දෙයකි. ඔබ පුහුණුවේ නොයදුන හොත් ධර්මය ගැන දැන නොගන්නෙහිය. නොවලහා කිවහොත් හුදෙක් කියවීම තුලින්වත් ඉගෙනීම තුලින්වත් ධර්මය දැකගත නොහැකිය. අපේ ගැන දැන සිටියද එම දැනීම තාමත් සාවද්දේ. උදාහරණයක් ලෙස මෙහි ඇති මේ පඩික්කම ගැන බලන්න. එය පඩික්කමක් බව හැම කෙනෙක්ම දනිති. නමුත් ඔහු පඩික්කම කුමක්ද යන්න සම්පූර්ණයෙන් නොදනිති. මාමය පරික්කමට සාස්පානයයි කිවහොත් ඔබ ඒ ගැන කියන්නේ කුමක්ද? එය ඉල්ලා සිටින සෑම අවස්ථාවකම කරුණාකර ඔය සාස්පාන මෙහාට ගෙනෙන්න කියා කිවහොත් ඔබට එයින් පැටලිල්ලක් ඇතිවේ. එසේ වන්නේ මක් නිසාද? එය එසේ වන්නේ පරික්කම කුමක්ද යන්න ඔබ සම්පූර්ණයෙන්ම නොදන්නා නිසාය. ඔබ ඒ ආකාරයට දැනගෙන සිටියේ නම් ප්‍රශ්නයක් ඇති නොවනු ඇත. එය එසේ වූයේ නම් ඔබ නිකම්ම නිකම් එය ගැන උත් මට දෙන්නේය. මක් නිසාද? පඩික්කම කියා දෙයක් ඇත්තටම නොපවතින නිසාය. දැන්වත් වැටහුණාද? එය පඩික්කමක් බවට පත් වූයේ සම්මුතිය නිසාය. මුළු රට පුරාම එම සම්මුතිය පිළිගෙන තිබෙන බැවින් එය padikkamaki. නමුත් සැබෑ වශයෙන් නම් padikkamak කියා දෙයක් නැත. යමෙකුට එය සාස්පානක්ය කියා කීමට අවශ්‍ය නම් එය සාස්පානක් වේ. එය කුමන නමකින් හැඳුන්වනු ලැබුවද එයට ඒ නමින් පෙනී සිටීමට හැකි වෙයි. මෙය හැඳින්වෙනුවේ සම්මුතිය යන නමිනි. පඩික්කම කුමක්ද යන්න ගැන සම්පූර්ණයෙන් දැනගෙන සිටින්නේ නම් යමකුවේට සාස්පාන කියා කීවද එයින් ප්‍රශ්නයක් ඇති නොවේ. අන්‍යයන් ඒ කුමන නමකින් හැඳින්වුවද අප ඒ ගැන කලබල නොවේ සිටින්නේ එහි ඇති සත්‍යතාවය නොදැකීමට තරම් අප අන්ධ නොවන නිසාය. ධර්මය දන්නා පුද්ගලයා නම් මොහුය. දැන් ඉතින් අපි නැවතත් අප ගැනම කල්පනාවට බසිමු. මෙහිදී උදාහරණයක් ලෙස යම් අයෙක් ඔබට පිස්සු නැත්තම් ඔබ අමනයි යනුවෙන් පැවසූහයි සිතන්න. ඒ ඇත්තක් විය නොහැකි නමුත් ඔබට ඒ ගැන තරම් සතුටක් ඇති නොවේ. හැම එකක් දුෂ්කර දෙයක් බවට පත්වන්නේ ලැබීම ගැනත් අත්කර ගැනීම ගැනත් අප තුළ ඇති ආශාව නිසාය. අප තුළ තෘප්තිමත් භාවයක් නොපවතින්නේ ලබා ගැනීමටත් අත්කර ගැනීමටත් ඇති ආශාව නිසා හා සත්‍යයට අනුව නොදන්නා නිසාත්‍ය අපි සත්‍ය ගැන දනිමු නම් එසේම ධර්මාලෝකය ලබාගෙන සිටිමු නම් ලෝභය, ద్వේෂය හා මෝහය අතුරුදහන් වී යනු ඇත. දේවල් වල පවත්නා යථා ස්වභාවය ගැන දැනගෙන සිටිමු නම් ඒවාට රැඳී සිටීම සඳහා තැනක් නොතිබේ. මෙම පුහුණුව එතරම් අපහසු එසේම වෙහෙසගෙන දෙන එකක් වන්නේ මක් නිසාද? එසේ වන්නේ අප තුල ඇති ආශාවන් නිසාය. භාවනාවට වාඩි වූ සැනින් අපට අවශ්‍ය වන්නේ අපේ සිත සාමකාමී බවට පත්වීමයි. සාමකාමී බව දැකීමට අවශ්‍යතාවයක් නොතිබූයේ නම් ඒ සඳහා අප වාඩි නොවනු ඇත. පුහුණු වේද නොයදනු ඇත. භාවනාවට වාඩි වූ සැනින්ම අපට සාමකාමී බව තිබීම අවශ්‍ය වේ. නමුත් මනස නිශ්චල කිරීමට ආශාවක් ඇති විටය කලබලයටපත් වේ. ඒ තුල අසහනකාරී බවක් ඇති බව දැනේ. එය සිදුවන්නේ ඒ ආකාරයෙනි. තෘෂ්ණාවෙන් යුතුව කතා නොකරන්න. තෘෂ්ණාවෙන් යුතුව වාඩි නොවන්න. තෘෂ්ණාවෙන් යුතුව සක්මන් නොකරන්න. ඔබ කුමක් කළද? එය තෘෂ්ණාවෙන් යුතුව නොකරන්න. යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිසාය. තෘෂ්ණාව යනු ආශාවයි. යමක් කිරීමට ආශාවක් නැත්නම් ඔබ එය නොකරන්නේය. අපේ පුහුණුව මෙවැනි තත්ත්වයකට පත්වන විට අපි තරමක් දුරුමුක වෙමු. ඒ එසේ වූ විට අපට මෙම පුහුණුව සිදු කිරීමට හැකිවන්නේ කෙසේද? පුහුණුවට වාඩි වූ සැනෙන් මනස තුල දකින්නට ලැබෙන්නේ තෘෂ්ණාවයි. මෙම ශරීරය හා මනස නිරීක්ෂණය කිරීමට අපහසු වන්නේ නිසාය. මෙම ශරීරය හා මනස තුල මා යන්නකු නැත්නම් මා යන්නෙකුට ඒවායේ අයිතියකුත් හෝ නැත්නම් ඒවා අයිතිවන්නේ කාහටද? එම කරුණ විසඳා ගැනීම අපහසුය. එම නිසා එය විසඳා ගැනීම පිණිස අප අපේ ප්‍රඥාව කෙරෙහි විශ්වාසයේ තැබිය යුතුය. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අප අතහැර දැමීමෙන් යුතුය භාවනා කළ යුතු බවය. මෙම අතහැර දැමීමෙන් යුතුව කරනු ලබන භාවනාව කුමක්ද කියා වටහා ගැනීම සැබවින්ම අසීරුය. ඒසේ නොවේද. අපි අත්හැර දැමීමක් සිදු කළහොත් හුදෙක් මෙම පුහුණුවද නොකරන්නෙමු. එය හරිද මා එසේ කියන්නේ මක් නිසාද. එසේ කියන්නේ අප එයද අත්හැර දමන නිසාය. අප වෙළඳපලට ගොස් පොල් ගෙඩි කිහිපයක්ගෙන ඒවා ගෙදරගෙන එමින් සිටින විට මගදී සම වූ කෙනෙකු අපෙන් ඇසුවේ මෙන්න මෙසේ කියා සිතන්න. එනම් ඔය පොල් ඔබ මිලදී ගත්තේ කුමකටද? ඒවා මිලට ගත්තේ කෑම සඳහාය. ඔබ පොල් කටුත් කන්නේහිද නැත. මට ඔබ විශ්වාස කළ නොහැකි. පොල් කන නමුත් කටු නොකන්නේහි නම් ඒවායේ කටුත් එක්කම එම පොල් මිලදී ගත්තේ ඇයි? හොඳයි. දැන් මේ ගැන ඔබ කියන්නේ කුමක්ද? මෙම ප්‍රශ්නයට ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද? අප පුහුණු වන්නේ ආශාවක් ඇතිවය. ආශාවක් නැතිබුණේ නම් එසේ පුහුණු නොවනු ඇත. ආශාවෙන් යුතුව පුහුණු වීම තෘෂ්ණාවකි. මේ ආකාරයට මෙනෙහි කිරීම තුළින් ප්‍රඥාව පහළ විය හැකි බව දැනගන්න. එයට උදාහරණයක් වශයෙන් අර පොල් කටු ගැන බලමු. ඔබ පොල් මෙන්ම පොල් කටුත් කන්නේහිද ඇත්තෙන්ම නැත. එසේනම් ඒවා gederගෙන යන්නේ මක් නිසාද? ඒවා ගෙන යන්නේ ඒවා විසිකර දැමීමට කාලය තාමත් එළඹී නැති නිසාය. පොල් කටුවක ඇති ප්‍රයෝජනය gediya තුල ඇති මදයට ආවරණයක් ලබා දීමයි. අපි මදය කෑමට ගත්පසු කටුව විසිකර දමමු. එහි ඇති කිසි ප්‍රශ්නයක් නැත. අපේ පුහුණුවත් ඒ ආකාරයේ දෙකේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෘෂ්ණාවෙන් යුතුව කටයුතු නොකරන්න. තෘෂ්ණාවෙන් යුතුව කතා නොකරන්න. මොනයම් දෙයක් හෝ කරමින් සිටියත් ඒ තෘෂ්ණාවෙන් යුතුව නොව මධ්‍යස්ථ භාවයෙන් යුතුව කරන්න යනුවෙනි. එයත් හරියට අර වෙළඳ පොලේ තිබෙන පොල් කටු මිලට ගැනීම මෙනි. අපි පොල් කටු නොකමු. නමුත් ඒවා විසිකර දැමීමට සුදුසු කාලය තවමත් එළඹී නැත. අපි මුලදී ඒවා තබා ගනිමු. අපේ පුහුණුව සිදු කෙරෙන්නේ මේ ආකාරයටය. සම්මුතිය හා විමුක්තිය අර පොල් ගෙඩියමෙන් එකටම පවතී. පොල් මදය, පොල් ලෙල්ල හෝ පොල් කටුව පවතින්නේ එකටමය. පොල් ගෙඩියක් මිලට ගන්නා විට අප කරන්නේ ඒ සියල්ලක්ම මිලදී ගැනීමයි. යමකු අප පොල්කටු කන බවට චෝදනා කළහොත් එය ඔවුන්ගේ වැඩකි. අප කරන්නේ කුමක්ද කියා අපි දනිමු. ප්‍රඥාව යනු අප එකනෙකා විසින්ම දැකගත යුතු වූවකි. එය දැකීම සඳහා අප වේගයෙන් හෝ හිමිහිට හෝ නොයා යුතුය. වේගයෙන් හෝ හිමිහිට හෝ යෑම නියම ක්‍රමය නොවේ. එසේනම් අප කල යුතු වන්නේ අප වේගයෙන් යෑමකුත් හිමිහිට යෑමකුත් නොපවතින තත්වයකට පත්විය යුතුය. වේගයෙන් යෑමත් හිමිහිට යෑමත් යන දෙකම නියම ක්‍රමය නොවේ. නමුත් අප තුළ ඉවසීමක් නැත. ඇත්තේ හදිසියකි. පුහුණුව ආරම්භ කරන සැනින්ම වාගේ අපට අවශ්‍ය වන්නේ එහි අවසානය තෙක් වේගයෙන් යෑමය. අනෙක් අයට වඩා පස්සෙන් සිටීමට අප තුළ කැමැත්තක් නැත. අපට අවශ්‍ය ජයග්‍රහණයයි. භාවනා අරමුණක් මත සිත පිහිටුවා ගැනීමට යන විට සමහර අය ඒ ගැන වුමනාට වඩා සිතට ගනිති. ඔවුහු හඳුන්කూరు දල්වමින් බිම දෙගා වෙමින් ප්‍රතිඥාවන් දෙති. මෙම හඳුන් කෝර සම්පූර්ණයෙන් දැවි ඉවරවන තෙක් මම මගේ භාවනාව අත්හැර තමා මෙතනින් නොනැගිටිමි. ක්ලාන්තව බිම ඇදගෙන වැටුණත් කමක් නැත. මිය යන්නේ නම් මම වාඩි වී සිටමින්ම මිය යමි. මෙවැනි ප්‍රතිඥාවක් දෙන ඔව්හු වාඩි වී භාවනා කිරීමට පටන් ගනිති. එයට වාඩි වූ වේලාවේ සිටම මාර සෙනග දස අත සිට ඔවුන් කරා පැමිණෙති. Taman වාඩි වී සිටියේ සුළු මොහොතක් පමණක් වුවත් ඔවුන් කල්පනා කරන්නේ හඳුන් කූර ඒ වන විටත් දැවි අවසන් බවය. ඒ දෙස සුළු බැල්මක් හෙලීම සඳහා ඔවුහු තමන්ගේ දෑස් මඳක් විවෘත කරති. එසේ කරමින් අනේ අපොයි. එය අවසන් වීමට තවත් බොහෝ කාලයක් තිබේ යනුවෙන් පවසති. ඔවුන් හිමෙන් සීරුවේ දෙතුන් වතාවක්ම ඉබිකම් කර බලන නමුත් එය තාමත් දැවී ඉවර නැත. එම නිසා ඔවුන් කරන්නේ භාවනා කිරීම නවත්වා දමා තමන් ගැනම අප්‍රසාදය පළ කර ගනිමින් ඔහේ නිකම් වාඩි වී සිටීමයි. ඔව්හු මා ඒ තරමට අමනයි. මට කිසි දෙයක් කළ නොහැකි යනුවෙන් සිතා ගනිති. තමන් ගැනම අප්‍රසාදයක් පළ කර ගනිමින් ඔවුන් මෙසේ වාඩි වී සිටින්නේ තමන්ට කිසි දෙයක් කිරීමට නොහැකිය යන හැඟීමෙන් යුතුවය. මේ තුලින් බලාපොරොත්තු කඩවීමක් මෙන්ම නීවරණයන්ගේ පහළවීමක්ද සිදුවෙයි. මෙය හඳුන්වනු ලබන්නේ ව්‍යාපාදය යන්වෙනි. අනුන්ට දොස් පැවරීමට නොහැකි නිසා ඔහු තමන්ටම දොස් පවරා ගනිති. එසේ වන්නේ මක් නිසාද? එසේ වන්නේ තමන් තුළ පවතින ආශාව නිසාය. ඇත්ත වශයෙන් නම් එවැනි කිසිවක් කිරීම අවශ්‍ය නැත. සිත එකඟ කිරීම ඇලීමකින් තොරව සිදු කරනු ලබන්නක් විය යුතුය. එසේ නොමැතිව එය Tamanටම ගැටලු ඇතිවන ආකාරයට කෙරෙන්නක් නොවිය යුතුය. සමහර විට ඔබ බුදුන් වහන්සේගේ ජීවිතය ගැන බණ පොත්වලින් කියවා තිබීමට පුළුවන්. බෝධි වෘක්ෂයට වාඩි වී හිඳිමින් උන්වහන්සේ විසින් කරන ලද අදිෂ්ඨානය ගැන කියවා තිබීමට පිළිවන. මගේ ඇඟෙහි ලේ ධාතුව සිදී ගියත් බුදු බව ලබා ගන්නා තෙක් මම මෙතනින් නොනැගිටිමි. පොත්වලින් කියවා දැනගත් ආකාරයට ඔබ විසුණුත් එය අත්හදා බැලීමට කල්පනා කරනවා විය හැකිය. බුදුරජාණන් වහන්සේ කළ ආකාරයට ඔබ දෙය කරනු ඇත. නමුත් ඔබේ මෝටර් රථය කුඩා එකක් බව ඔබ කල්පනා කර බලා නැත. බුදුරජාණන් වහන්සේගේ මෝටර් රථය සැබෑ වශයෙන්ම ලොකු එකකි. එම නිසා උන්වහන්සේට ඒ සියල්ල එක ගමනකින්ම ගෙන ගොස් අවසන් කිරීමට හැකි විය. සෙල්ලම් කාර්යයක් වැනි ඔබේ ඔය කුඩා රථයෙන් එය එකවරටම කරන්නේ කෙසේද? එය මුළුමනින්ම වෙනත් ආකාරයේ කතාවකි. අප ඒ ආකාරයෙන් කල්පනා කරන්නේ මක් නිසාද? ඒ එසේ වනුයේ අප තවමත් අන්තවාදී වන නිසාය. අපේ වේගය සමහර විටක ඊටමත් බාලය සමහර විටක ඊටමත් ඉහළය සම මට්ටමක් පවත්වා ගැනීම ඊටමත් අසීරුය මා දැන් මේ කතා කරන්නේ අත්දැකීම් තුලින්ම පමණි පසුගිය කාලයේ මගේ පුහුණුවත් මේ ආකාරයේ එකක් විය එනම් ආශාවන් නොමැතිව සිටීමට පුහුණු වීමයි නමුත් ආශාවක් නොමැතිව පුහුණු විය හැකිද එම ආශාවෙන් යුතුවම මගේ පුහුණු වීම තුළ සිරවී සිටීමේ. නමුත් එසේ කිරීම දුකට හේතු වන්නකි. කල යුත්තේ කුමක්ද යන්න ගැන මට දැනීමක් නොතිබුණි. ඒ ප්‍රහේලිකාවක් විය. මට ඉන්පසු අවබෝධ වූයේ පුහුණුව ස්ථාවර එකක් වීම වැදගත් වන බවය. කෙනෙකු ඒ සඳහා කළ යුතු වන්නේ සමබර ලෙස පුහුණු වීමයි. මෙය හඳුන්වා දෙනු ලැබ ඇත්තේ සියලු ඉරියව් සමබර ලෙස පවත්වා ගැනීමේ පුහුණුව වශයෙන්ය. ඔබේ පුහුණුව වඩාත් යහපත් තත්වයේ එකක් බවට පත් කර ගනිමින් සිටින්න. එය විනාශකාරී එකක් බවට පත් කර නොගන්න. පුහුණුව එක් දෙයකි විනාශය වෙනත් දෙයකි. සාමාන්‍ය වශයෙන් නම් බොහෝ අය කරන්නේ විනාශය දියුණු කිරීමයි. ඔහු කම්මැලි ගතියක් දැනෙන විට පුහුණු නොවෙති. ප්‍රබෝධමත් ගතියක් දැනුණහොත් පමණක් පුහුණු වෙති. මාත් නැඹුරු වී සිටියේ එය ඒ ආකාරයෙන් කිරීමටය. දැන් ඔබ සියලු දෙනා මෙය හරිද කියා ඔබෙන්ම අසන්න. පුහුණුව ගැන කැමැත්තක් ඇතිවන විට කිරීම කැමැත්තක් නැති විට නොකිරීම මේ ධර්මයට එකක දෙයක්ද? එසේම නිවැරදි දෙයක්ද? මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුකූල දෙයක්ද. එය එසේ නොවන්නේ නම් ඔබේ පුහුණුව සමබර එකක් නොවනු ඇත. පුහුණුවීමට කැමැත්තක් ඇතිවුවත් නැතත් හුදෙක් එහිම යෙදෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන්නේ ඒ ආකාරයට. සමහර අය පුහුණුවේ යෙදීමට පෙර ඒ සඳහා සිතක් පහළවන තෙක් බලා සිටිති. කැමැත්තක් ඇති නොවුනහොත් පුහුණුව ගැන කරදර නොවෙති. ඔවුන් යන දුර මෙතෙකි. ඒ ගැන කිව යුතුව තිබෙන්නේ එය විනාශය මිස පුහුණුව නොවන බවය. සැබෑ ආකාරයෙන් කරනු ලබන පුහුණුවේදී ඔබ සතුටෙන් සිටියත් දුම්නසෙන් සිටියත් පුහුණුවේ යෙදෙන්නේය. පහසුවත් දුෂ්කර වුවත් ඔබ එය කරන්නේය. වීෂ්ම ගතියත් ශීත ගතියක් පැවතියද ඔබ එය කරන්නෙහිය. එය මේ ආකාරයේ ඍජු එකකි. සැබෑ වශයෙන් කෙරෙන පුහුණුව තුල ඔබ සිටගෙන සිටියත්, හාන්සි වෙමින් සිටියත්, ඇවිදිමින් සිටියත්, වාඩි වී සිටියත්, ඒ හැම ඉරියව්වක් තුලම සතිය සමබරව පවත්වා ගනිමින් පුහුණුවේ ස්ථාවරභාවය දිගින් දිගට පවත්වා ගැනීම සඳහා ඔබ තුල චේතනාවක් තිබිය යුතුය. බැලූ බැල්මට අනුව නම් මේ පෙනෙන්නේ ඔබ ඇවදින තරමටම සිටගෙන සිටිය යුතු බවත් වාඩිවී සිටින තරමටම ඇවිදිමින් සිටිය යුතු බවත් හාන්සවේ සිටින තරමටම වාඩිවී සිටිය යුතු බවත් එසේ කිරීමට මාද උත්සාහ කළ නමුත් මට එය කළ නොහැකි විය. භාවනා යෝගියෙකු තමන්ගේ සිටගෙන සිටීම ඇවිදීම වාඩි වී සිටීම හා හාන්සි වී සිටීම යන මේවා සමබරව සිදු කිරීමට ගියහොත් ඔහුට කතරම් දවසක් කළ හැකිද විනාඩි 5ක් සිටගෙන සිටීම විනාඩි 5ක් වාඩි වී සිටීම විනාඩි 5ක් හාන්සි වී සිටීම මට නම් එය ඊතරම් දිගු කාලයක් කිරීමට නොහැකි විය. එබැවින් මම වාඩි වී සිටින ගමන් ඒ ගැන තවදුරටත් කල්පනා කර බැලුවෙමි. මේ අදහස් වනේ සියල්ල කුමක්ද? මේ ලෝකයේ සිටින මිනිසුන්ට නම් මේ ආකාරයේ පුහුණුවක් සිදු කළ නොහැකිය. මට ඉන්පසු ඒ ගැන එක්තරා ආකාරයක ආબોධයක් පහළ විය. එය මෙසේය. ඒක නම් කරන්නට බැරි දෙයක්. සිටගෙන සිටීම, ඇවිදීම, වාඩි වී සිටීම හාන්සිවී සිටීම යන සියල්ල සමබරව කිරීම මෙය කරන්නේ කෙසේද? පොත්වල දක්වා ඇති ආකාරයට අනුව නම් ඉරියව් සමබරව පවත්වා ගැනීම කිසිසේත්ම කළ නොහැකි දෙයකි. නමුත් එය කරන්නට තරම් අපහසු දෙයක්ද නොවේ. ඔබේ මනස හුදෙක් ඒ මනස ගැන සලකා බලන්න. ඒ තුල සතිය සති සම්පජඤ්ඤය හා ප්‍රඥා පාත්වා ගැනීම ඔබට එය කළ හැකිය. මේවා වෙනුවෙන් කෙරෙන පුහුණුවීම තුළ සැබෑ වටිනාකමක් ඇත. මෙයින් අදහස් වන්නේ අප සිටගෙන සිටින විට. එය සතියෙන් යුතුව කළ යුතු බවය. ඇවිදින විට සතියෙන් යුතුව ඇවදිය යුතු බවය. වාඩිවී සිටින විට සතියෙන් යුතුව වාඩිවී සිටිය යුතු බවය. එය සමබර ලෙස කළ යුතු බවය. අපට මේ නම් කළ හැකිය. සිටගෙන සිටීම, ඇවිදීම, වාඩි වී සිටීම හා හාන්සි වී සිටීම යන මේ හැම ඉරියව්වක් වෙතම අපි අපේ අවධානය යොමු කරමු. මනස මේ ආකාරයට පුහුණු කළ පසු ඒට නිතරම මතක් වන්නේ බුද්ධ බුද්ධ බුද්ධ එනම් ආબોධත්වයේ යන්නයි. ආબોධ වූයේ කුමක්ද? ආબોධ වූයේ හරිදය කුමක්ද? වැරදි දෙය කුමක්ද යන්න ගැන හැම වෙලාවක් තුලම අවබෝධයෙන් සිටීමයි. ඔව්. මෙන්න මෙය නම් කළ හැකි දෙයකි. සැබෑ ආකාරයෙන් පුහුණු වීම යනු මෙයයි. මෙය ඔබ සිටගෙන සිටියත්, ඇවිදිමින් සිටියත්, වාඩි වී හෝ හාන්සි වී සිටියත් සතිය සමබරව පවත්වා ගනිමින් සිටින බවයි. එවිට ඔබ අතහැර දැමිය යුතු වන්නේත් දියුණු කරගත යුතු වන්නේ කුමන දේවල්ද කියා දැනගනු ඇත. ඔබ සතුට හා අසතුට ගැන දැනගත් විට ඔබේ මනස පවතින්නේ ඒ දෙකෙන්ම නිදහස් වූ තලයක් තුලය. සතුට යනු කාම සුකල්ලිකානු යෝගය නම් පහසු මාර්ගයයි. අසතුට යනු අත්ත කිලමතානු යෝගය නම් කරකස මාර්ගයයි. අපි මෙව අන්ත දෙක ගැන දැනගෙන සිටිමු නම් මනස මේවායින් එකකට හෝ අනිකට නැඹුරු වන විට එය ආපස්සට ඇදගනිමු. මනසයන් සතුටක් වෙත හෝ අසතුටක් වෙත හෝ නැඹුරු වන විට ඒ බව දැනගන්නා අපි එය ආපස්සට ඇදගනිමු. ඒවා වෙත හේතු වීම සඳහා අපි අපේ මනසට ඉඩ නොදෙමු. අප තුල පවතින්නේ මෙවැනි ආකාරයක අවධානයකි. අප අවතීර්ණ වන්නේ එකම මාර්ගයකටය. එකම ධර්මතාවයකටය. අපි අපේ මනසේ කැමැත්තට අනුව ක්‍රියා කිරීමට ඉඩ නොදී සතියෙන් යුතුව සිටිමු. නමුත් ඔබේ පුහුණුව තුල ඒ ආකාරයේ නැමියාවක් නැත. ඒ තුල එවන්නක් තිබේද? ඔබ කරන්නේ ඔබේම සිතගියාවන් පසුපස යෑමයි. ඒ එහෙම නේද? වැඩකට නොයදෙන හේතුව නිසා කරදරයක් නැති කෙනෙකු මෙන් සිටින ඔබට ඔබේ එම සුව පහසුව දුක සඳහා හේතු වේ. වැඩක යෙදීමට වමනාවක් නැති කෙනෙකු බලන්නේ සුව පහසුවෙන් සිටීමටය. නමුත් බඩගිනි දැනී කෑම අවශ්‍ය වූ විට ඔහුට ඒ සඳහා කිසිම දෙයක් නැත. එය සිදුවන්නේ ඒ ආකාරයටයි. ඉතින් මම මේ ආකාරයට බුදුරජාණන් වහන්සේගේ ධර්මය හා සම්බන්ධ නොයෙකුත් පැති ගැන තරක කරමින් සිටියෙමි. නමුත් උන්වහන්සේ පැරදවීමට මට ඇත්ත වශයෙන්ම නොහැකි විය. මම දැන්නම් උන්වහන්සේ පවසා ඇති දේවල් පිළිගනිමි. මම බුදුරජාණන් වහන්සේ විසින් උගන්වා දෙන ලද එම ඉගැන්වීම් සියල්ලක්ම උන්වහන්සේ තුලින් ඍජුවම ගලාගෙන ආ ඒවා බව පිළිගනිමි. එම නිසා මම ඒ ඉගැන්වීම් ගැන ඒවා මගේ පුහුණුව සඳහා මෙන්ම අනික් අයගේ පුහුණුව සඳහාත් යොදා ගතිමි. පුහුණුව සම්බන්ධව වඩාත්ම වැදගත් අංශය වනුයේ පටිපදාවයි. පටිපදාව යන කුමක්ද? එයට හුදෙක්ම අයත් වන්නේ අපගේ නොයෙකුත් ක්‍රියාවන් වන සිටගෙන සිටීම, ඇවිදීම, වාඩි වී සිටීම, හාන්සි වී සිටීම වැනි සියලුම දේවල් අපේ කයට අදාළ වන පටිපදාව මෙයයි. මේ ළඟට ඇත්තේ මනසට අදාළ පටිපදාවයි. අද දිනය තුලදී ඔබේ සිත දුක්මුසු බවට පත් වාර ගණන කීයද? උද්‍යෝගිමත් භාවයේ දනුනේ කී වතාවක්ද? ඔබ තුල සැලකිල්ලට ගතියුතු තරමේ හැඟීම් කිසිවක් තිබුණේද? අප අප ගැනම දැනීමෙන් සිටිය යුතු වන්නේ මේ ආකාරයෙනි. පහළ වූ හැඟුම් දැක ගැනීමෙන් පසු ඒවා අතහැර දැමිය නොහැකිද? අත්හැර දැමීමට නොහැකි යමක් තිබුවහොත් අප ක්‍රියාත්මක විය යුත්තේ අන්න ඒවා ගැනය. අත්හැර දැමිය නොහැකි යම් හැඟීමක් වුවහොත් ඒ වෙන් කරගෙන ප්‍රඥාව යොදා ගනිමින් එය පරීක්ෂාවට භාජනය කළ යුතුය. ඒ ගැන කරුණු සෙවිය යුතුය. ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කළ යුතුය. උදාහරණයක් වශයෙන් උද්‍යෝගිමත් භාවයක් දැනෙන විට වුවද පුහුණුවේ යෙදෙන්න. ඉන්පසු කම්මැලිකමක් දැනෙන විට වුවද පුහුණුව දිගටම කරගෙන යාමට උත්සාහ කරන්න. හැකිතරම් වේගයෙන් නොහැකිනම් අඩුතරමින් එය අඩක් පමණකින්වත් කරන්න. හුදෙක් කම්මැලිකම නිසා පුහුණුවේ නොයෙදෙමින් කාලය ගෙවා දැමීමට නොයන්න. එසේ කළහොත් ඔබ ඒ යමින් සිටින්නේ විනාශය කරාය. බවුන් වඩන්නකුගේ ක්‍රමය එය නොවේ. ඉතින් මටම ඇසෙන්නට වූ ආකාරයට සමහරුම් පවසන්නේ මෙසේය. අනේ මේ අවුරුද්දේ නම් මගේ තත්ත්වය ඒ තරම්ම නරකයි. ඒ මක් නිසාද මුළු අවුරුද්ද තුලම මා සිටියේ අසනීපෙන්. ඒ නිසා මට කොහොමටවත් භාවනා කරන්නට බැරි වුණා. අනේ අපොයි තමන්ගේ මරණය අත ළඟටම આવුත් තිබියදී ඔවුන් භාවනා නොකරන්නේ නම් ඔවුන් එය කරන්නේ කවදාද? ඔහු සනීපෙන් සිටන විට පවා එය කරති කියා ඔබ සිතන්නේහිද? නැත. ඔවුන් එවිට සිටිනු ඇත්තේ සතුට හා ප්‍රීතිය තුල මංමුලා වීගෙනය. ඔහු දුකෙන් සිටින විටත් භාවනා නොකරති. ඒ තුලත් අතරමං වී සිටිති. ඔවුන් භාවනා කිරීමට යන්නේ කවදාද කියා මම නම් නොදනිමි. තමන් අසනීපෙන් සිටින බව එසේම උන නිසා මිය යෑමට පවා ආසන්න තත්වයකට පත්වී ඇති බව ඔහු දකිති. ආන්න හරි. එතරම් අපහසු තත්වයකට පත්ව සිටීම භාවනාව පවතින්නේ එතනය. උනන්දු ඇති කර ගන්න. සතුටෙන් සිටින මිනිසුන්ගේ හිස්ගිරි තුලට එම සතුට රිංගා ගනි. එවිට ඔහු පුහු ආඩම්බරයක් ආරූඪ කර ගනිති. අප අපේ භාවනාව දියුණු කරගත යුතුය. එහි අදහස ඔබට සතුටක් ඇති වුවත් අසතුටක් ඇති වුවත් පුහුණුව එක සමානවම සිදු කළ යුතු බවය. ඔබ සුවෙන් සිටින බව දැනෙන විටද භාවනා කළ යුතුය. අසනීප ගතියකින් සිටින බව දැනෙන විටත් භාවනා කළ යුතුය. භාවනා කිරීම මේ අවුරුද්දේ නම් කොහොමටවත් කළේ නැහැ. මුළු අවුරුද්දම සිටී අසනීපෙන් යනුවෙන් කල්පනා කරන අය හොඳ සනීපෙන් සිටින විට කරන්නේ සින්දු කියමින් හුදෙක් එහාට මෙහාට යාමයි. ඔවුන්ගේම කල්පනා වැරදි ආකාරයකකි. එය නිවැරදි කල්පනාවක් නම් නොවේ. ඉස්සර කාලවල සිටි යෝගාවචරයෙන් තමන්ගේ සිත පුහුණු කිරීම ස්ථාවර ලෙසට පවත්වා ගනිමින් සිටියේ නිසාය. ශරීරය සම්බන්ධයන් ආබාධයක් ඇති වුවහොත් එය ශරීරයට පමණක් සීමා කරගන්න. එය මනස තුරට වද්ද නොගන්න. මා මගේ පුහුණුව පටන්ගෙන පස් අවුරුද්දක් ගත වූ පසු මට අනුන් හා එකට විසීම කරදරයක් බව හැඟී ගිය එක් අවස්ථාවක් විය. කුටිය තුලට වී භාවනා කිරීමට උත්සාහ කරන විට වෙනත් අය පැමිණ මා කතාවකට පටලවා ගනිමින් මට කරදර කරන්නට වූහ. එවිට මා එතනින් පැන මගේ පාඩුවේ ජීවත් වීමටය. මා තුල වූ අදහස මට භාවනා කිරීමට නොහැකි වූයේ අර පිරිසගේ කරදරය නිසාය යන්නය. එතන විසීම එපා වූ මම අසල ගමක පිහිටි අත්හැර දමා තිබූ කුටයක පජන්තියට ගියෙමි. කතා කිරීමට පවා වෙනත් කෙනෙකු නොසිටි හේයින් මම කිසිම කතාවක් නොකර හුදකලාවේම සිටියෙමි. දින 15ක් පමණ එහි සිටි පසු මට මෙවැනි සිතවිල්ලක් පහළ විය. හ්ම් සාමණේර නමක් හෝ උපස්ථායකුවත් මා සමග සිටියොත් හොඳයි. එවැනි අයට මගේ සුළු වැඩවලට හෝ උපකාරී වීමට හැකි වේ යන සිතවිල්ල පහළ විය. මෙවැනි සිතවිල්ලක් පහළවීමට ඉඩ තුබූ බව මම කලින්ම දැන සිටියෙමි. එය ඒ ආකාරයෙන්ම සිදුවිය. එම සිතවිල්ල තවදුරටත් මෙසේද පැවසීය. මේ බලන්න ඔබ නම් නියම જાතියේ කෙනෙක්. ඔබ කියමින් සිටියේ ඔබේ මිත්‍රයෝත් අනිකුත් භික්ෂූන් වහන්සේලා සහ සාමණේර හිමිවරුනුත් එපා වූ බවය. ඔබ ඔය දැන් කියන්නේ කුමක්ද? ඒට මගේ සිතවිල්ල මෙසේ පිළිතුරු දුනි. එය එවැනි දෙයක් නොවේ. මට අවශ්‍ය හොඳ සාමණේර නමක්. එම සිතවිල්ල මට නැවතත් පැවසුවේ ඉතින් ඔබ ඔය හොඳයි කියන අය සිටින්නේ කොහෙද? එවන්නකු ඔබට සොයාගත හැකිද? ඔබ මීට කලින් නැවතී සිටීම ආරාමයේ ඔබට සිටියේ හොඳ නැති අය පමණයි. ඔබ මෙහි පැනෑමට හේතුව එහි සිටි එකම හොඳ පුද්ගලයා ඔබ පමණක්ම නිසා විය යුතුයි යනුවෙනි. මෙවැනි සිතවිලි පහළ වෙන විට ඔබ ඒවා ඔස්සේ යා යුතු වන්නේ අන්න ඒ ආකාරයටය. දැකීම ඇතිවන තෙක් ඒවා ඔස්සේ අන්න ඒ ආකාරයට යා යුතුය. වැදගත්ම කරුණ නම් මෙයයි. එනම් සොයාගැනීම සඳහා හොඳ අයෙකු සිටින්නේ කොහේද යන්නයි. හොඳයි කිවහැකි මිනිසුන් කිසිවෙක් නැත. හොඳ පුද්ගලයා සොයාගත යුත්තේ ඔබ තුළින්මය. මේ දිනවල මාමගේ ශිෂ්‍යයන්ට වුවද තාමත් උගන්වා දෙන්නේ ඒ ආකාරයටයි. හොඳ බව කොතැනකින්වත් සොයාගත නොහැකිය. ඒ සඳහා ඔබ ඔබේ ඇතුළතම බැලිය යුතුයි යනුවෙන් මම ඕනට උගන්වා දෙමි. ඔබ ඔබේ ඇතුළතින් හොඳ නම් ඔබ කොතැනක ගියත් එතන යහපත් වේ. අනුන් ඔබ ගැන විවේචනය කළත් හෝ නොකළත් හෝ ඔබ සිටින්නේ හොඳ බවින් යුතුවය. ඔබ තුළේම හොඳ බව නොමැති නම් අනුන් ඔබ ගැන විවේචනය කරන විට ඔබ කිපෙන්නේහිය. ප්‍රශංසා කරන විට සතුටු වන්නේහිය. මා ඒ කාලයේ මෙනෙහි කර බැලූ එය මේ අද දක්වාම ඇත්තක් බවට පත් වී ඇති බව දකින්නට පිළිවන. යහපත් බව හෙවත් හොඳ බව සොයා ගත යුතු වන්නේ Taman තුලින්මය. මෙම తত্ত্বය වටහාගත් සැනින් පැන යාම සඳහා මා තුල ඇතිවනම හැඟීම තුරන් විය. එයට පසු කාලවල එවැනි ආශාවක් ඇති වූ හැම අවස්ථාවකම මම එය අත්හැර දැමීමේ එම අදහස පහළ වූ හැම අවස්ථාවෙම ඒ බව දැනගනිමින් මම මගේ අවධානය ඒ වෙත යොමු කරමින් සිටියෙමි. මා තුළ මේ ආකාරයේ ශක්තිමත් අඩිතාලමක් ගොඩනැගී තිබුණේ. මා කොතැනක ජීවත් වුවත් මිනිසුන් මා හෙලා දකිමින් කතා කළත් මා ගැන කුමක් පැවසුවත් ප්‍රධාන කාරණය විය යුත්තේ එම දෙය හොඳද නැත්නම් නරකද යන්න නොවන බව මට කල්පනා විය. හොඳ හෝ නරක හෝ දැකගත යුත්තේ අප තුලමය. අනුන් කොහොම සිටියත් එය ඔවුන්ගේ වැඩකි. අපොයි අද හරිම සීතලයි. නැත්නම් අද හරිම රස්නේ. එසේත් නැත්නම් අද මේ වගේ නැත්නම් ඒ වගේ යනුවෙන් කල්පනා කරමින් නොසිටින්න. දවස කොයි වගේ එකක් වුවත් හුදෙක් එහි ස්වභාවය එයයි. ඇත්ත වශයෙන් ඔබ කරන්නේ ඔබ තුල පවතින කම්මැලිකම නිසා කාලගුණය වෙත දොස් පවරමින් සිටීමයි. අප ධර්මය දැකිය යුත්තේ අප තුලමය. වඩාත් විශ්වාසදායක සැනසිලි සුවයක් දැක ගැනීමට ලැබෙන්නේ එවිටය. එම නිසා භාවනාව සඳහා ටික දිනකට වුවත් මෙහි පැමිණ සිටින ඔබ හැමදෙනා තුලම පහළ වීමට ඉඩ ඇති බොහෝ දේවල් තාමත් තිබීමට පිළිවන. ඔබ නොදන්නා බොහෝ දේවල් වුවද පහළ වීමට පුළුවන්. මේ පුහුණුව දුෂ්කර එකක් බව මා පවසන්නේ ඒ නිසාය. වාඩි වී භාවනා කරමින් සිටින අතර වාරයේ සිත තුළින් සාමය අත්දකින විට ඔබ ඔබටම ප්‍රශංසා කර ගැනීමට ඉක්මන් නොවන්න. එසේම කැළඹිලි ස්වභාවය අත්දකින විට වුවත් ඔබ ඔබටම දොස් පවරා නොගන්න. මනසෙහි පහළවන සිතවිලි හොඳ ඒවා බව දක්නට ඇතොත් ඒවා තුළින් සතුටක් ලැබීමටත් නොයන්න. එසේම හොඳ නොවන ඒවා බව දක්නට ඇතොත් ඒවා කෙරෙහි දුම්නස් බවක් දැක්වීමටත් නොයන්න. ඒවා සියල්ලක් දෙස හුදෙක් බලන්න. දැනට එළඹී ඇත්තේ කුමක්ද කියා දකින්න. හුදෙක්කේ දකිනු විනා ඒ ගැන විනිශ්චය කිරීමට නොයන්න. හොඳ දෙයක් වුවද එය තදින් අල්ලා නොගන්න. නරක දෙයක් වුවද එහි එල්ලී නොගන්න. හොඳ හා නරක යන දෙකම ඔබට දෂ්ට කිරීමට පිළිවන. එම නිසා ඒවා තදින් අල්ලා නොගන්න. පුහුණුව තුළින් කෙරෙන්නේ හුදෙක් වාඩි වී සිටීමත් වාඩි වී හැම දෙයක් දෙසම බලා සිටීමත්ය. හොඳ මනෝභාවයන් මෙන්ම නරක මනෝභාවයනුත් ඒ වාටම අයත් ස්වභාවයට අනුව එළඹෙමින් අතුරුදන් වී යයි. ඔබ එවිට මනසට ප්‍රශංසා කිරීම පමණක් හෝ එය හෙලා දැකීම පමණක් හෝ නොකරන්න. ඒ සඳහා සුදුසු වේලාව කුමක්ද කියා දැනගෙන සිටින්න. ප්‍රශංසා කිරීමට වේලාව ආවිත එසේ කරන්න. නමුත් ස්වල්පයකින් මිස ප්‍රමාණයට වැඩියෙන් නොවේ. එයත් හරියට අර ළමයෙකුට ඉගැන්වීම කරන ආකාරයෙන්මනි. සමහර විට කෝටුවක් ගෙන ඔහුට ටිකක් තැලීමට සිදුවේ. සමහර විට අපේ පුහුණුවේදීත් අපටම දඩුවම් කර ගැනීමට සිදුවේ. නමුත් ඒ නිතරම නොවේ. නිතරම දඩුවම් කර ගැනීමට ගියහොත් පුහුණුව ටික කලකින්ම එපා වී ඔබ එය අතහැර දමන්නේය. එසේ වුවහොත් ඔබට හොඳ කාලයක් ලබා දීමට හෝ එය පහසුවෙන් ගත කිරීමට හෝ ඔබට නොහැකි වනු ඇත. අප අපේ පුහුණුව සිදු කළ යුතු ක්‍රමය එය නොවේ. අප පුහුණු විය යුත්තේ මධ්‍යම ප්‍රතිපදාවට අනුවය. එම මධ්‍යම ප්‍රතිපදාව යනු කුමක්ද? එය අනුගමනය කිරීම අපහසු දෙයකි. එසේ වන්නේ අපේ මනෝභාවයන් හා ආශාවන් කෙරෙහි විශ්වාසයක් තැබිය නොහැකි නිසාය. පුහුණුව යන්නෙන් අදහස් වන්නේ ඇස් දෙක ඔහේ නිකම් පියවා ගනිමින් වාඩි වී සිටීම පමණකි කියා නොසිතන්න. ඔබ කල්පනා කරන්නේ ඒ ආකාරයට නම් ඔබේ එම අදහස වහාම වෙනස් කරගන්න. ස්ථාවර පුහුණුව වශයෙන් සැලකෙන්නේ ඇවිදින විටත් වාඩි වී සිටින විටත් සිටගෙන සිටින විටත් හාන්සි වී සිටින විටත් පුහුණුවට අදාළ ආකල්පයෙන් යුතුව සිටීමයි. වාඩි වී කරන භාවනාව අවසන් වූ පසු ඔබේ භාවනාව අවසන් වූ බව නොසිතන්න. ඔබ කලේ හුදෙක් ඔබේ ඉරියව් මාරු කිරීම පමණ කියා සිතන්න. සැනසිලි සුවය ලැබෙන්නේ මේ ආකාරයෙන් කල්පනා කිරීම තුලිනි. එවිට ඔබ කොතැනක සිටියත් පුහුණුවට අදාළ ආකල්පය ඔබ තුල නිරන්තරයෙන් පවතී. ඔබේ අභ්‍යන්තරය තුල නොසෙල්වෙන ආකාරයෙන් සතිය පවතී. සන්දෑ ජාමය තුලදී වාඩි වී කරනු ලබන භාවනාව අවසන් කර මනසට අවශ්‍ය තැනකට යෑමට ඉඩ හරිමින් හුදෙක් තමන්ගේ මනෝභාවයන් සිස්සේ පිනවමින් සිටින ඔබෙන් සමහර කෙනෙක් අරමුණක් නොමැතිව දවස මුළුල්ලේ ඇති කරගත් කල්පනාවන් නිසා පසුදින සැන්දෑ ජාමයේ භාවනාව සඳහා වාඩි වූ සැනෙන් තමන්ට ලැබී ඇත්තේ නරක ආදීනවයන් බව දැක ගනිති. ඔවුන් තුළ සමතේ අඩිතාලම පමණක්වත් නොතිබෙන්නේ මුළු දවසම තමන්ගේ පිරිහීම සඳහා ඉඩහැර සිටි නිසාය. මේ ආකාරයට සිදු කරන පුහුණුව නිසා ඔබේ මනස ක්‍රමයෙන් පුහුණුවෙන් තව තවත් ඈත් වේ. මගේ සමහර ශිෂ්‍යයන්ගෙන් ඔබේ පුහුණුවේ తত্ত্বය කෙසේද කියා මා ප්‍රශ්න කරන විට ඔවුන් පිළිතුරු දෙන්නේ ආ දැන් නම් මේ සියල්ල අවසන් යන්නේ දැන් පේනවා නේද ඔවුන්ට පවත්වා ගැනීමට හැකිවන්නේ මාසයක් හෝ දෙකක් පමණය ඉන්පසු සියල්ල අවසන් වේ එය කෙසේ වන්නේ මක් නිසාද එසේ වන්නේ භාවනාවට අවශ්‍ය කරන දෙය ඔවුන් නොකරන නිසාය. ඔහු භාවනාව අවසන් කළ සැනින් තමන්ගේ සමාධිය අත්හැර දමති. ඔහු භාවනාව සඳහා කෙටි එසේම ඊටත් වඩා කෙටි කාලයක් වාඩි වෙති. අවසානයේ සිදුවන්නේ වාඩි වූ සැනින් ඒ අවසන් කිරීමට ඔවුන්ට අවශ්‍ය වීමයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් අවසානයේදී ඔවුහු වාඩිවීමට පවා නොයති. ඔවුන් බුදු පිළිමයට වැඳීම සිදු කරන්නේත් මේ ආකාරයට. ඔහු හැම රාත්‍රියකම නින්දට යෑමට පෙර බුදු පිළිමේ ඉදිරියේ බිම දිගාවෙමින් ඒට වැඳ නමස්කාර කිරීමට වෑයම් කරති. නමුත් ටික වේලාවකට පසු ඔවුන්ගේ සිත් ඉබාගතේ යෑමට පටන් ගනිති. ඔහු වැඩි කලක් යෑමට මත්තෙන් බිම දිගාවීම සඳහා කොහෙත්ම කරදර නොවේ හුදෙක් තමන්ගේ හිස පමණක් සලමින් ආචාර කරති. අවසානයේ ඒ සියල්ල අත්හැර දමති. ඔහු තමන්ගේ පුහුණුව මුලිමුලින්ම අත්හැර දමති. එම නිසා ඔබ සතියේ ඇති වටිනාකම ගැන වටහාගත යුතුය. নিরතුරු පුහුණුවේ යෙදෙන්න. නිවැරදි පුහුණුව යනු ස්ථාවර පුහුණුවයි. ඔබ සිටගෙන සිටියත් ඇවිදිමින් සිටියත් වාඩි වෙමින් හෝ හාන්සි වෙමින් හෝ සිටියත් පුහුණුව දිගින් දිගටම පැවැතිය යුතුය. මේ අදහස් වන්නේ පුහුණුව සිදු කළ යුත්තේ මනස තුලින් මෙස සිරුර තුලින් නවන බවය. මනස තුල උද්‍යෝගයේ පවතින විට හරි දැකීම ඇති වී එය ප්‍රබල බවට පත්වේ. එවිට ඒ තුල සතිය ඇති වේ. වැදගත්ම දෙය මෙම මනසයි. අප කරන හැම දෙයක්ම පරීක්ෂා කරනු ලබන්නේ එය විසිනි. අපි නිවැරදි ආකාරයට වටහා ගන්නු ලැබුවහොත් නිවැරදි ආකාරයට පුහුණු වෙමු. නිවැරදි ආකාරයට පුහුණු වුවහොත් වැරදි මගක් ඔස්සේ නොයමු. අප ස්වල්පයක් පමණක් පුහුණුවත් එය වුවද සෑහේ. උදාහරණයක් වශයෙන් ගතහොත් වාඩි වී කරන භාවනාව අවසන් වූ පසු භාවනාව ඇත්ත වශයෙන් අවසන් නොකළ බවත් අප හුදෙක්ම කලේ ඉරියව් වෙනස් කිරීම පමණක් බවත් සිහි කරගන්න. ඔබේ මනස තාමත් පවතින්නේ ශාන්ත ස්වභාවයෙනි. සිටගෙන සිටියත්, ඇවිදිමින් සිටියත්, වාඩි වෙමින් හෝ දිගා වීගෙන සිටියත් ඔබ තුල සතිය පවතී. මේ ආකාරයේ දැනීමක් පවතින විට ඔබේ පුහුණුව ඔබේ අභ්‍යන්තරය තුලින් පවත්වාගෙන යාමට ඔබට හැකි වේ. නැවත වතාවක් සැන්දෑ යාමයේ භාවනාව සඳහා වාඩි වූ විට පුහුණුව බාධාවකින් තොරව දිගටම ක්‍රියාත්මක වේ. මනස නිශ්චල භාවයට පත් කිරීමට ඔබ කරන වෑයම නොකඩී පවතී. ස්ථාවරව පුහුණුව ලෙස හඳුන්වනු ලබන්නේ මෙම පුහුණුවයි. ඇවිදිමින් හෝ වෙනත් දෙයක් කරමින් හෝ සිටියත් පුහුණුව නොකඩී පවත්වා ගැනීම සඳහා අප වෑයම් කළ යුතුය. අපේ මනස තුල සතිය හා සති සම්පජාඤ්ඤය දිගින් දිගටම පැවතිය හොත් අපේ පුහුණුව ඉබේටම වාගේ දියුණුවටපත් වේ. ඒ සියල්ල ක්‍රමයෙන් එකට එක් වේ. මනසට සැනසිලි සුවය හමු වේ. මක් නිසාද හරි දෙය කුමක්ද වැරදි දෙය කුමක්ද කියා එය දන්නා නිසාය අප තුල සිදුවෙමින් පවතින්නේ කුමක්ද යන්න ගැන දැනගනිමින් එය සැනසිලි සුවය ආબોධ කරගනි. සීලය හෝ සමාධිය හෝ වැඩිම සඳහා අප තුල මුලින්ම පැවතිය යුත්තේ ප්‍රඥාවයි. සමහරු එක් අවුරුද්දක් සීලය වැඩිවීමටත් ඊළඟ අවුරුද්දේ සමාධිය වැඩිවීමටත් ඉන්පසුවට එළඹෙන අවුරුද්දේ ප්‍රඥා වැඩිවීමටත් කල්පනා කරති. ඔවුන් කල්පනා කරන්නේ මේ තුන එකිනෙකින් වෙන් වූ දේවල් ලෙසය. ඔවුහු මේ අවුරුද්දේ සීලය වැඩිවීමට කල්පනා කරති. නමුත් මනස තුල එකඟ බව නැත්නම් ඔවුන් එය කරන්නේ කෙසේද? සමාධිය හෝ ප්‍රඥාව නොමැති විට සීලය අපිළිවෙලින් යුක්ත පුස්සක් බවට පත්වේ. ඇත්ත වශයෙන් කිවහොත් මේ තුනම එකට එක්වී එකම තැනක පවතී. අප තුළ සීලය පවතින විට සමාධියත් පවතී. සමාධිය පවතින විට ප්‍රඥාවත් පවතී. අඹගෙඩියක ස්වභාවය මෙන් ඒ සියල්ලම එකකි. අඹගෙඩිය කුඩාවට තුබුවත් ලොකුවට තුබුවත් ඒ එකම gediyaක. ඉදුණත් ඉදෙන්නේ ඒ එකම gediyයි. මේ අන්දමින් සරල ආකාරයකට අනුව අපි කල්පනා කළොත් එය වඩාත් පහසුවෙන් තේරුම් ගැනීමට හැකි වේ. අපට කරුණු බොහොමයක් ඉගෙනීමට නැත. අප කල යුතු වන්නේ හුදෙක් මෙම දේවල් ගැන දැනගැනීමත් පුහුණුව ගැන දැනගැනීමත්ය. භාවනාව ගැන බලන විට තමන්ට අවශ්‍ය වන දියුණුව බොහෝ අයට නොලැබේ. එබැවින් තමන්ට ඒ සඳහා තාමත් කුසල් නැති බව පවසමින් ඔවුහු ඒ අත්හැර දමති. ඕනට වැරදි දේවල් කිරීමට නම් පුළුවන්. ඔවුන් තුල එවැනි කුසලතාවයක් නම් තිබේ. නමුත් හොඳ දේවල් කිරීම සඳහා කුසලතාවයක් නැත. ඔහු භාවනාව සඳහා තමන් තුළ හොඳ අඩිතාලමක් නොමැති බව පවසමින් එය අත්හැර දමති. මිනිසුන්ගේ හැටි මෙහෙමය. ඔවුන් බරවන්නේ කෙලෙස් පැත්තටමය. දැන් භාවනා පුහුණුව සඳහා මෙවැනි අවස්ථාවක් ලැබී ඇති ඔබ වටහාගත යුත්තේ සමාධිය වැඩීම පහසු හෝ අපහසු කාර්යයක් හෝ වුවත් එය මුළුමනින්ම ඔබට අයිති කාර්යයක් මිස සමාධියට අයත් කාර්යයක් නොවන බවය. එය අපහසු කාර්යයක් නම් එය එසේ වන්නේ ඔබ වැරදි ආකාරයට පුහුණුවන නිසාය. අපේ මෙම පුහුණුව තුළ නිවැරදි දැකීම හෙවත් සම්මා දිට්ඨිය පැවතිය යුතුය. අපේ දැකීම නිවැරදි එකක් නම් අනෙක් හැම දෙයක්ම නිවැරදි වේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති සම්මා සමාධිය යන මේවා ආර්ය මාර්ගයට අයිතිය. සම්මා දිට්ඨිය පවතින විට අනෙක් ධර්ම ඒ අනුව පහළ වේ. කුමක් සිදු වුවත් ඔබේ මනසට මාර්ගයෙන් පිටපැනීමට ඉඩ නොදෙන්න. ඔබේ ඇතුළතින්ම දැකගතහොත් ඔබ පැහැදිලිව දකින්නේය. මා දකින ආකාරයට අප කරන පුහුණුව හොඳම පුහුණුව බවට පත්වීම සඳහා පොත් රාශියක් කියවීම අවශ්‍ය නැත. හැම පොතක්ම ගෙන ඒවා යතුරුලා තබන්න. හුදෙක් ඔබේ මනසම කියවන්න. ඔබේ ඉගෙනීම සඳහා ඔබ හැම කෙනෙක්ම පාසලකට ඇතුළත් වූ දින සිට පොත්වලටම යට වී සිටියහ. දැන් ඔබට මෙවැනි කාලයක් හා අවස්ථාවක් උදා වී ඇති නිසා මට සිතෙන්නේ ඔබේ පොත් කුඩා අල්මාරියක් තුල තැන්පත් කර ඒවා දොර අගුලුලා වැසිය යුතු බවය. හුදෙක් ඔබේ මනසම කියවන්න. ඔබේ මනස තුළට යම් කිසිවක් එළඹෙන විට ඒ ගැන කැමැත්තක් ඇතිවුවත් නොවුවත් එය හරි දෙයක් හෝ වැරදි දෙයක් හෝ බව දක්නට හැකි වෙතත් මෙය අනිත්‍යයි යනුවෙන් සිතා ගනිමින් එය හුදෙක්ම කපා හරින්න. කුමක් පහළ වූවත් අනිත්‍යයි අනිත්‍යයි යනුවෙන් සලකාය හුදෙක් කපා හරින්න. මේ එකම පොරවෙන් ඔබට ඒ සියල්ල කපා දැමිය හැකි වෙයි. ඒ සියල්ලම අනිත්‍යයි. ඔබ මෙම යෝගාස්ත්‍රමයේ නැවතී සිටින මීළඟ මුළු මාසය තුළ විශාල දියුණුවක් ලබාගත යුතුය. එවිට සත්‍ය දැක ගැනීමට හැකි වේ. මේ අනිත්‍යයි කියනු ලබන දේ සැබෑ වශයෙන්ම වැදගත්ය. ප්‍රඥාව වැඩෙන්නේ මේ තුලිනි. ඔබ වැඩියෙන් දකින තරමට මෙම අනිත්‍යතාවයත් වැඩියෙන් දකින්නේය. මෙම අනිත්‍යතාවය ප්‍රයෝගී කර ගනිමින් යම් කිසිවක් කපා දැමූ විට එය රවුමක් ගසා නැවත වරක් හිසෝසවයි. එහෙත් එය ඇත්ත වශයෙන්ම අනිත්‍යයි. කුමක් පහළ වූවත් මෙම අනිත්‍යයි යන ලේබලය ඒ හැමකක් මතම අලවන්න. එම ලේබලය ඇලවුවත් මොහතක අවකාශයක් ලත් සැනින් එය නැවතත් හිස ඔසවයි. හා අනිත්‍යයි මෙන්න මෙතනම අවසන්න. ඔබ උපන්දා සිටම මාසයෙන් මාසයට අවුරුද්දෙන් අවුරුද්දට ඔබ රැවැට්ටූ ඒ පැරණි කෙනා මෙයාමය කියා දකින්නට ලැබේ. මෙතුවක් කල් ඔබ දිගින් දිගටම රවටනු ලැබුවේ මේ එකම හාදයා විසින් බව දක්නට ලැබේ. මේ බව දැක ගනිමින් මෙම දේවල් තුළ පවත්නා ස්වභාවය වටහා ගන්න. ඔබේ පුහුණුව තුළින් මේ ආකාරයේ තත්ත්වයකට පත්වන විට ඔබ ඔබේ සිතුවිලි වල හෝ හැඟීම් වල තදින් එල්ලී නොගනු ඇත. ඒ මක් නිසාද ඒ සියල්ලක් අනිත්‍ය වන හේිනි. ඔබ මෙන්න මේ ගැන සලකා බලා තිබේද? එනම් සමහර විට ඔරලෝසුවක් දකින විට ඔබ සිතන්නේ හා මේක නම් හරි හොඳයි යනුවෙනි. ඉන් පසු එය මිලටගෙන බලන්න. වැඩි දවසක් යන්නට මත්තෙන් ඔබට එය එපාවේ. හා මේ පෑන ඒකනම් ඇත්තටම ලස්සනයි. ඔබ දැන් මේ වෑයම් කරන්නේ දෙවැන්නකුත් මිලට ගැනීමටයි. මාස කිහිපයක් ගතවීමට පෙර එයත් එපාවේ. මෙහි පවත්නා ස්වභාවය මෙයයි. එම නිසා නිට්ටයයි කියනු ලබන දෙයක් පවතින්නේ කොතැනකද? හැම දෙයක්ම අනිත්‍යයි යනුවෙන් වටහා ගනු ලැබුවහොත් දේවල් වල අගය අඩුවේ. ඒවා වැදගම්මකට නැති දේවල් බවට පත්වේ. ඒ නිසා අගයක් නැති දේවල් අල්ලාගෙන සිටින්නේ කුමකටද? අප ඒවා ගැන සලකන්නේ කකුල් පිස දැමීමට ගන්නා කඩමාළු වශයෙන්යි. අප සියලුම සිතවිලි හා හැඟීම් දකින්නේ එක සමාන වටිනාකමක් ඇති දේවල් වශයෙන්. මක් නිසාද ඒ සියල්ලෙහිම ස්වභාවය එක සමාන වන බැවිනි. සිතවිලි හා හැඟීම් ගැන වටහා ගන්නා විට ලෝකය ගැනද වැටහීමක් ඇතිවේ. සිතවිලි හා හැඟීම් ලෝකයේ වන අතර ලෝකයේ සිතවිලි හා හැඟීම් වේ. සිතවිලි හා හැඟීම් වලින් මුලා නොවුවහොත් අපි ලෝකයෙන්ද මුලා නොයමු. ප්‍රඥාවේ ශක්තිමත් පදනම පවතින්නේ දකින මනසක් තුලය. එවැනි මනසක් තුල ප්‍රශ්න නොපවතී. පයන නගින ඕනෑම ප්‍රශ්නයක් ඒට निराකරණය කරගත හැකි වේ. ප්‍රශ්න තවදුරටත් නොපවතින විට සැකද තවදුරටත් නොපවතී. ඒ වෙනුවට සැනසිලි සුවය හා සාමය පහළ වේ. පුහුණුව යන්නෙන් හඳුන්වනු ලබන්නේ මෙයයි. සැබෑ ආකාරයෙන් පුහුණු වීමට නම් එය මේ ආකාරයෙන්ම විය යුතුය. සම්මා සමාධිය මානසික ක්‍රියාකාරීත්වය තුළ නොඇලී සිටීම බුදුරජාණන් වහන්සේ ආදර්ශමත් වූ ආකාරය දෙස බලන්න. උන්වහන්සේගේ ආදර්ශය තමන් වහන්සේගේම පුහුණුවත් ශ්‍රාවකයන් වහන්සේලාට කියා දුන් පුහුණු ක්‍රමයක් යන මේ දෙකෙන්ම පෙන්වා දුන්සේක. මානය දුරු කිරීමේ ප්‍රබල උපාය මාර්ගයන් වශයෙන් පුහුණුව තුළ රැඳී සිටිය යුතු මට්ටම ගැන උන්වහන්සේ ගන්වා දුන්සේක. එසේ කළේ අප වෙනුවෙන් එම පුහුණුව උන්වහන්සේට කළ නොහැකි වූ නිසාය. උන්වහන්සේගේම ඉගැන්වීමට සවන් දීමෙන් පසු අප තවදුරටත් අපටම ඉගැන්වීමේ යෙදිය යුතුය. ඒ අනුව පුහුණු විය යුතුය. ප්‍රතිඵල උදාවන්නේ මේ තුලින් මිස එම ඉගැන්වීම තුලින් පමණක් නම් නොවේ. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් තුලින් අපට හැකිවන්නේ ධර්මය සම්බන්ධව මූලික දැනුමක් ලබා ගැනීම පමණය. නමුත් ඒ අපේ හදවත් තුළ තවමත් තැම්පත් වී නැත. එය එසේ වන්නේ මක් නිසාද? ඒ අප තවමත් පුහුණු වී නැති නිසා හා අපටම ඉගැන්වීමේ යෙදී නැති නිසාය. ධර්මය පහළවන්නේ පුහුණුව තුළිනි. ඔබ විසින් ධර්මය දැකගනු ලැබුවහොත් එය එසේ වන්නේ පුහුණුව තුලින්මය. ඒ ගැන සැකයක් ඇති වුවහොත් එය ඇතිවන්නේ පුහුණුවේ යෙදී සිටින විටය. ආචාර්යවරුන්ගේ ඉගැන්වීම සත්‍ය වීමට පිළිවන. නමුත් එය ආબોධ කර ගැනීමට හැකියවීම සඳහා එයට නිකම්ම නිකම් සවන් දීගෙන සිටීම ප්‍රමාණවත් නැත. ඉගැන්වීමෙන් කෙරෙන්නේ අවබෝධය ඇතිකර ගැනීමට මාර්ගය පෙන්වා දීම පමණය. ධර්මය අවබෝධ කර ගැනීමට නම් ඒ ගැන කෙරෙන ඉගැන්වීම අපේ සිත් තුළ ධාරණය විය යුතුය. ඉන්පසු අපි ශරීරයට අයත් කොටස ශරීරයටත් කතාවට අයිති කොටස කතාවටත් මනසට අයත් කොටස මනසටත් යොමු කර බලමු. එයින් අදහස් වන්නේ ඉගැන්වීමට සවන් දුන් පසු ධර්මය ගැන දැන ගැනීම සඳහා මෙන්ම ධර්මය හා එක්වීම සඳහා අප අපටම ඉගැන්වීමේ යෙදිය යුතු බවය. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනුන් නිකම්ම නිකම් විශ්වාස කරන අය සැබෑ ප්‍රඥාවන්තයන් නොවන බවය. ප්‍රඥාවන්ත පුද්ගලයා ධර්මයත් තමනුත් එකක් බවට පත්වන තෙක් පුහුණුවේ යෙදේ. ඔහු අනුන් කෙරෙහි රැඳී නොසිට තමන් තුළින්ම විශ්වාසය ඇතිකර ගැනීමට හැකිවන තෙක් පුහුණුවේ යෙදේ. බුදුරජාණන් වහන්සේ දහම් දෙසමින් සිටිය කවස්තාවක ගෞරව භක්තියෙන් යුක්තව උන්වහන්සේගේ දෙපා මුලම වාඩි වී ඒට සවන් දෙමින් සිටි සැරියුත් හිමියන් දෙසට හැරුණු බුදුරජාණන් වහන්සේ එම හිමියන්ගෙන් මෙසේ ඇසූසේක සාරිපුත්ත ඔබ මෙම ඉගැන්වීම විශ්වාස කරන්නෙහිද එයට සැරියුත් හිමියන් පිළිතුරු දුන්නේ නැත ස්වාමීනි මම තවමත් විශ්වාස නොකරමි යනුවෙනි දැන් මෙන්න මෙය හොඳ උදාහරණයක් සැරියුත් හිමියන් මෙහිදී කළේ ඉගැන්වීමට සවන් දීමක් එය සැලකිල්ලට භාජනය කිරීමත්ය. උන්වහන්සේ තවමත් විශ්වාස නොකරන බව පැවසුවේ ඒ ගැන සැලකිල්ලක් නොදක්වමින් සිටි නිසා නොවේ. උන්වහන්සේ කළේ සත්‍ය ප්‍රකාශ කිරීමයි. එම ඉගැන්වීම තමන් වහන්සේගේ සැලකිල්ලට භාජනය කරමින් සිටි බවයි. මක්නිසාද ඒ ගැන වැටහීමක් උන්වහන්සේ තුළ තවමත් වර්ධනය නොවී තිබූ නිසාය. තමන් වහන්සේ තාමත් විශ්වාස නොකරන බව පැවසුවේ ඒ නිසාය. මෙම වචන තුලින් සැරියුත් හිමියන්ගේ හැසිරීම ගරුසරු බවක් නොපෙන්වූ එකක් ලෙස හැඟී යතත් ඇත්ත වශයෙන් නම් උන්වහන්සේගේ හැසිරීම එවන්නක් නොවුනි. උන්වහන්සේ කතා කළේ සත්‍යයි. එම නිසා උන්වහන්සේට ඒ ගැන බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළේ මෙසේය. සාරිපුත්ත ඊ타මත් අගේ ඊ타මත් අගේ ප්‍රඥාවන්තයා යමක් එකවරටම විශ්වාස නොකරයි. ඔහු ඒ ගැන මුලින්ම සිතා බලයි. විශ්වාසයන් තහවුරු කර ගැනීම නොයෙකුත් ආකාරයෙන් සිදුවේ. ධර්මයට අනුව විමසා බැලීමෙන් පසු එසේ කිරීම ක්‍රමයකි. ධර්මයට පටහැනිව විමසා බැලීමෙන් පසු එසේ කිරීම දෙවන ක්‍රමයයි. මෙම දෙවන ක්‍රමය නොසලකිලිමත්ව සිටීම නිසා ඇතිවන්නකි. එමගින් ලැබෙන අවබෝධයේද අමනකම තුලින් ඇතිවන්නකි. එය මිත්‍යා විශ්වාසයයි. වැරදි දැකීමෙන් යුතු පුද්ගලයා වෙන කිසිවෙකුට හෝ කන් නොදේ. මෙයට උදාහරණයක් වශයෙන් දීඝනකනම් බ්‍රාහ්මණයා ගැන බලන්න. මෙම බ්‍රාහ්මණයා තමාම හැර වෙනත් කිසිවෙකු විශ්වාස නොකළේය. බුදුරජාණන් වහන්සේ රජගහනුවරට වැඩම කොට විවේක සුවයෙන් වැඩහුන්නෙන් දවස් එක් අවස්ථාවක මෙම බමුණාත් එහි ගියේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවකට සවන් දීම සඳහාය වෙනත් ආකාරයට කිවහොත් ඔහු එහි ගියේ බුදුරජාණන් වහන්සේට ධර්මය කියා දීමටය කියා කිව හැකිය මක් නිසාද ඔහු තරයේම අදිටන් කරගෙන ගියේ තමන්ගේම අදහස් ප්‍රකාශ කිරීමටය මගේම මතය හැර වෙනත් කිසිම කෙනෙකුගේ මතයක් මට නොගැලපේ ඔහු තුල වූ දැකීම මෙවන්නක් විය ඔහුගේම මතයට සවන් දෙමින් සිටි බුදුරජාණන් වහන්සේට පිළිතුරු දුන්නේ ඔබගේ ඔය මතය ඔබට වුවද නොගැලපෙයි යනුවෙනි. මෙය ඇසූ දීගණක ගල් ගැසී බලා සිටියේය. මෙයට කුමක් කිව යුතුද කියා ඔහුට නොවැටහිනි. එම කාරණය වැටහෙන තෙක් බුදුරජාණන් වහන්සේ ඔහුට නොයෙකුත් ආකාරයෙන් කරුණු පැහැදිලි කර දුන්සේක. ස්වල්ප වේලාවක් නිස්සබ්දව සිටි ඔහුට මගේ මතයේ වැරදි යනුවෙන් කල්පනා විය. බුදුරජාණන් වහන්සේගේ පිළිතුරට සවන් දුන්නෙම බමුණා තමන්ගේ උඩඟු අදහස් වහාම අතහැර දමා සත්‍ය දැකගත්තේය. කෙනෙකු තමා අතගෙන පැත්ත හරවා බලන්නාක් මෙන් ඔහුද ප්‍රතිගමනයක යෙදෙමින් සිටි හැටියේම වෙනස් විය. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම ගැන ඔහු උන්වහන්සේට ප්‍රශංසා කළේ මේ ආකාරයෙනි. තථාගතයන් වහන්සේගේ දේශනයට සවන් දීම තුලින් අන්ධකාරයේ සිටි කෙනෙකු ආලෝකය දැක ගන්නාක් මෙන් මගේ මනස කාලෝකමත් විය. තවද පාර වැරදී ගත් අයකු නියම පාර සොයාගත්තාක් වැනි විය. යටිකුරුව තුබූ බඳුනක් උඩුකුරු කලාක් මෙන් විය. දැන් ඒ වන විට ඍජු බවට පත් වී තිබූ ඔහුගේ මනස තුල යම් ආකාරයක ඥානයක් පහළ විය. වැරදි දැකීම පහ ගොස් නිවැරදි දැකීම පහළ විය. අන්ධකාරය දුරු වී ගොස් ආලෝකය පහළ විය. දීඝනකනම් බමුණා තම ධම්මස පාදා ගත්තක බව බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රකාශ කර සිටින ලද්දේ මේ අවස්ථාවේදීය. ඊට පෙර Tamangeම මතෙහි එල්ලීගෙන සිටි දීඝ නකට එය වෙනස් කිරීම සඳහා කිසිම චේතනාවක් නොතිබුණි. එසේ වුවද බුදුරජාණන් වහන්සේගේ දේශනයට සවන් දීමෙන් පසු ඔහු සත්‍ය දැකගනිමින් Taman එල්ලීගෙන සිටි මතය වැරදි බව වටහා ගත්තේය. ඔහුට නිවැරදි අවබෝධය පහළ වූ විට තමා තුළ කලින් පැවති අවබෝධය වැරදි එකක් බව දැක ගැනීමට හැකිවිය. එම නිසා ඔහු තමන්ගේ එම අත්දැකීම අන්ධකාරයේ සිටියෙකු ආලෝකය දැකගත්තාක් මෙනි යන්නට සමාන කළේ ඒ නිසාය. දීගනක ඒවන විට සිටියේ වැරදි දැකීම අභිබවා ගොසිනි. දැන් මේ අපවුවද වෙනස් විය යුත්තේ මෙන්න මේ ආකාරයෙනි. කෙලසුන් අත්හැර දැමීමට පළමු අපි අපේ දැකීම නිවැරදි කරගත යුතුය. අපි මීට පෙර නිවැරදි ආකාරයෙන් හෝ හොඳින් පුහුණු නොවුවහොත් අප සිතාගෙන සිටියේ එය ඒ ආකාරයෙන් සිදු කරන බවය. මේ කාරණය ගැන සැබවින් සිතා බලන විට තම අතගෙන පැත්ත පෙරලා දකින්නාක් මෙන් අපි ඍජු බවට පත්වෙමු. මෙයින් අදහස් වන්නේ දේවල් දෙස නව දැකීමකින් යුතුව බැලීම සඳහා අපේ මනස තුල බුද්ධ ස්වභාවය හෙවත් ඥාණය පහළ වී ඇති බවය. එය අලුත් ආකාරයේ දැකීමකි. එම නිසා යෝගාවචර පුද්ගලයන් තමන්ගේ පුහුණුව සිදු කළ යුතු වන්නේ අප විසින් බුද්ධ හෙවත් බුද්ධ ස්වභාවය යනුවෙන් හඳුන්වනු ලබන ඥාණය තමන්ගේ සිත් තුළ වර්ධනය වීම සඳහාය. මෙම බුද්ධ ස්වභාවය මේට පෙර අපේ සිත් තුළ නොපැවති නිසා අපේ දැනුම පැහැදිලි එමෙන්ම සත්‍ය හෝ පරිපූර්ණ එකක් හෝ නොවුනි. එම නිසා පුහුණුවේ යෙදීම පිණිස එම දැනුම ඊතා දුබල තත්වයේ එකක් විය. නමුත් පෙර පැවති දැනුම අභිබවා යන ප්‍රඥාව හෙවත් විදර්ශනා ඥානය යනුවෙන් හඳුන්වා දෙනු ලබන දැකීම පහළවීමේ ප්‍රතිඵලයක් වූ වශයෙන් මනස තුල වෙනසක් ඇති වේ. එය පරිවර්තනයකට භාජනය වේ. කලින් පැවති දැකීම පරිපූර්ණ එකක් නොවූ හේයින් එයට අපේ පරමාර්ථය කරා අප රැගෙන යාමට නොහැකි විය. එම නිසා ඕපනයිකෝ යන්නෙන් බුදුරජාණන් වහන්සේ අපට උගන්වා වදාළේ අපේ ඇතුළත දැක ගන්නා ලෙසය. පිටත නොව ඇතුළතම දැක ගන්නා ලෙසය. එසේ නොමැතිව පිටත දුටුවහොත් එහි හේතුව හා ඵලය දැක ගැනීම සඳහා ඇතුළත දකින ලෙසය. සෑම දෙයකම සත්‍ය සොයන්න. මක් නිසාද බාහිර දේවල් හා අභ්‍යන්තර දේවල් එකිනෙක කෙරෙහි නිතරම බලපෑමකින් යුතුව ඇති නිසාය. අපේ පුහුණුව ඇත්තේ අප තුල පෙර පැවති දැනුමට වඩා එක්තරා ආකාරයක දැනීමක් වඩාත් ශක්තිමත් බවට පත්වන තෙක් ඒ වර්ධනය කිරීම සඳහාය. මෙය මනසෙහි ක්‍රියාකාරීත්වය. එහි භාෂාව හා කෙලසුන්ගේ උපාය මාර්ග පැහැදිලිව දැක ගැනීම සඳහා මනස තුල ප්‍රඥාව හා විදර්ශනා ඥානය පහළ වීම සඳහා හේතු වෙයි. බුදුරජාණන් වහන්සේ ගිහිගේ අතහැර දමමින් විමුක්තිය සොයා ගිය ඒ මුල් අවධියේදී මේ අපවැනි අය මෙන් කල යුත්තේ කුමක්ද යන්න ගැන ස්ථිර ලෙසින්ම නොදැන සිටි බව නොඅනුමානය. උන්වහන්සේ තමන් වහන්සේගේ ප්‍රඥාව දියුණු කර ගැනීම සඳහා නොයෙකුත් ක්‍රම අත්හදා බැලූසේක. භාවනා පුහුණුවක් ලැබීම සඳහා උද්දක රාමපුත්‍ර වැනි ගුරුවරුන් සොයා ගොස් වම් කකුල මත දකුණු කකුල තබා ගනිමින් වම් අත මත දකුණු අත තබා ගනිමින් හැම දෙයකින්ම නිදහස් වෙමින් ධානයට ඉහළම මට්ටමේ සමාධියක් ලැබන තෙක් පුහුණුවේ යෙදී සිටිසේක නමුත් එම සමාධිය නැගී සිට විට කලින් පැවති කල්පනාව යලෙත් ඉස්මතු වී පෙර පරිදිම ඒ හා සම්බන්ධ වූසේක. මේ බවදුටු උන්වහන්සේ ප්‍රඥාව තාමත් පහළ නොවී ඇති බව දැනගස්සේක. තමන් වහන්සේගේ ආબોධය සත්‍ය තුලට තාමත් විනිවිද ගොස් නොතිබුණි. එය අසම්පූර්ණ එකක් වූ අතර එහි යම් අඩුපාඩුවක්ද පැවතුනේ. මෙය දැකගත් උන්වහන්සේ යම් අවබෝධයක් නොලැබුවේද නොවේ. තමන් වහන්සේගේ පුහුණුවේ කෙලවර එය නොවන බව දැනගස්සේක. එම නිසා එම ස්ථානය අතහැර දමා උන්වහන්සේ වෙනත් ගුරුවරයෙකු සොයා ගියසේක. තමන් වහන්සේගේ පැරණි ගුරුවරයා අත්හැර දමන විට උන්වහන්සේ විසින් එය කරන ලද්දේ පැරණි ගුරුවරයාට අවලාද නගමින් නොවේ. එය කරන ලද්දේ පෙති නොතලා මලක රොන්නුරා ගන්නා බඹරකු පරිද්දෙනි. ඉන්පසු තවදුරටත් ඉගෙනීම සඳහා ආලාර කාලාම වෙත ගිය උන්වහන්සේට පෙරටත් වඩා ඉහළ මට්ටමේ සමාධියක් ලබා ගැනීමට හැකි විය. නමුත් තේින් නැගී සිට විට වුවද නැවත වතාවක් බිම්බා දේවිය ගැනත් රාහුල පුතු ගැන සිතුවිලි පහළවන්නට විය. පැරණි මතකයන් හා සිතුවිලි යළිත් උස්සන්න වන්නට විය. කාමය හා රාගය උන්වහන්සේ තුල තාමත් පැවතුනේ. තමන් වහන්සේගේ ඇතුළත ගැන මෙනෙහි කර බැලූ උන්වහන්සේට දැකගත හැකි වූයේ තමන් වහන්සේගේ පරමාර්ථය කරා තාමත් ලං වී නැති බවය. එම නිසා උන්වහන්සේම ගුරුවරයා දාතහැර දැමූසේක. උන්වහන්සේ තම ගුරුවරුන්ට සවන් දෙමින් ඒ අනුව කටයුතු කිරීම සඳහා උපරිම ශක්තියෙන් ක්‍රියා කළසේක. තමන් වහන්සේගේ පුහුණුව ගැන নিরතුරු සෙවිල්ලෙන් සිටි අතර එය වෙනත් ගුරුවරයෙකු සොයා යාම සඳහා නිකම්ම නිකං අතහැර නොදැමූසේක. උග්‍ර තවුස්දම් රැකීමේ පිළිවෙත් පවා අත්හදා බැලූ උන්වහන්සේ කෙනෙකු තම ශරීරයේ ඇටසැකිල්ලක් බවට පත්වන තෙක් එය निराහාරව තබා ගැනීම හුදෙක් ශරීරයටම සම්බන්ධ දෙයක් බව ආબોධ කරගස්සේක. ශරීරයට කිසිවක් ගැන වැටහීමක් ඇති නොවේ. මේ ආකාරයට පුහුණු වීම හරියට අර නියම හොරා අත්හැර දමමින් අහිංසකයාගේ හිස ගසා දැමීම වැනිය. මෙම කාරණය තුලට සැබෑ ලෙස බී බැලූ බුදුරජාණන් වහන්සේට දැකගත හැකි වූයේ පුහුණුව යනු ශරීරයට අදාළ දෙයක් නොව මනසට අදාළ දෙයක් බවය. අත්තකිලමතාන යෝගය හෙවත් තමන්ගේ ශරීරයට වදහිංසා පමණුවා ගැනීම මෙම ක්‍රියාවත් හදා බැලූ උන්වහන්සේ විසින් සොයාගනු ලැබුවේ ඒ ශරීරයට සීමා වූ එකක් බවය. ඇත්ත වශයෙන් නම් හැම බුදු කෙනෙකුන්ම බුදු වූයේ මනස තුලිනි. ශරීරයට අදාළ දේවල් වුවත් මනසට අදාළ දේවල් වුවත් ඒවා සියල්ල අනිත්‍ය දුක්ඛ හා අනාත්ම වශයෙන් සලකා එකම ගොඩකට දමන්න. ඒවා සියල්ල හුදෙක් ස්වභාව ධර්මයාට අනුව පවත්නා දේවල්ය. ඒවායේ පහළවීමට උපකාරක වන හේතුන්ට අනුව ඒවා පහළ වේ. ස්වල්ප වේලාවක් පැවතී තිබී අතුරුදහන් වේ. යෝග්‍ය හේතු කාරකයන් ඇති වූ විට ඒවා නැවතත් පහළ වේ. ස්වල්ප වේලාවක් පැවතී තිබී නැවත වතාවක් අතුරුදහන් වේ. මේ සියල්ල මා යන කෙනෙකුවත් සත්වයකුවත් අප යන්නකුවත් නොවේ. එවැනි කිසිවෙකු නැති අතර ඒවා හුදෙක් හැඟීම් සම්භාරයක් පමණි. සතුට තුල මා කියා කිව හැකි දෙයක් නයිසාරිගක වශයෙන් නැත. නයිසාරිගක වශයෙන් පවත්නා එවන්නක් දුක තුලද නැත. මා යන කිසිවක් දැකිය නොහැකි. එසේම පහළ වෙමින් පැවතී තිබෙමින් නිරුද්ධ වෙමින් යන ඒවා හුදෙක් ස්වභාව ධර්මයාටම අයත් මූල ධාතුන්ය. ඒවා වක්‍රාකාරයෙන් සිදුවෙන මෙම වෙනස් වීමට භාජනය වේ. මිනිසුන් ඇතුළු සියලුම සත්වයන් නැඹුරු වී සිටින්නේ මෙම පහළවීම පැවතී තිබීම හා නිරුද්ධ වීම තමන් යනුවෙන් දැකීමටය. මේ ආකාරයට අනුව ඔහු හැම දෙයකම එල්ලීගෙන සිටිති. ඔවුනට දේවල් පවත්නා ආකාරයෙන් තිබීම අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ වෙනත් ආකාරයකින් තිබීමටය. උදාහරණයක් වශයෙන් ඔවුනට පහළ වූ දේවල් නිරුද්ධ වීම අවශ්‍ය නැත. සතුට අත්දකගත් පසු දුක අවශ්‍ය නැත. දුක පහළ වූ විට එය හැකි තරම් ඉක්මනින් ඉවත් වී යෑම අවශ්‍යයි. දුක කොහෙත්ම පහළ නොවූයේ නම් එය ඊටත් වඩා හොඳය. එසේ වන්නේ ඔවුන් මෙම සිරුරහා මනස තමන් වසයනුත් තමන්ට අයිති දේවල් වසයනුත් දකින නිසාය. ඔහු එම නිසා ඒවා තමන්ගේ කැමැත්තට අනුව පවතින ලෙසට ඒවා බලකර සිටිති. මේ ආකාරයට කල්පනා කිරීම වතුර පිටවීමට ඉඩ නොදී වේල්ලක් හෝ බැම්මක් බැඳීම වැනිය. එයින් සිදුවන්නේ වේල්ල හෝ බැම්ම පුපුරා යාමයි. මෙවැනි කල්පනාවන් නිසා සිදුවන්නේ මේ හා සමාන වූ දෙකි. දුකට හේතු වූ පවතින්නේ මේ ආකාරයෙන් කල්පනා කිරීම නිසා බව බුදුරජාණන් වහන්සේ විසින් දැනගන්නා ලදී. මෙම හේතුව දුටු උන්වහන්සේ ඒ ආකාරයෙන් කල්පනා කිරීම නවත්වා දැමූසේක. දුකට හේතුව වශයෙන් නම් කරනු ලැබ ඇති ආර්ය සත්‍ය මෙයයි. දුක දුකට හේතුව එහි සංසිඳීම හා සංසිඳීම සඳහා ඇති මාර්ගය යන චතුරාර්ය සත්‍ය තේරුම් ගැනීමට නොහැකිව මිනිසුන් හිර වී සිටින තැන පවතින්නේ හරියටම මෙතනය. ඔවුන් ඔවුන්ගේ සැකදුරු කරගත යුත්තේත් මෙතැනින්මය. පවත්නා සියල්ල නාම හා රූප වශයෙන් දකින විට ඒවා සත්වයකු පුද්ගලයකු අප හෝ ඔවුන් වැන්නකු නොවන බව පැහැදිලි වේ. මෙම නාම රූප අනුගමනය කරන්නේ හුදෙක් ස්වභාව ධර්මයාටම අයත් නියමයන්ය. අප පුහුණු වන්නේ පවත්නා දේවල් ගැන මේ ආකාරයෙන් දැනගැනීම සඳහාය. මෙම දේවල් පාලනය කිරීමට බලයක් නැති නිසා අපට ඒවාගේ ස්වාමිවරුන් වීමට නොහැක. ඒවා පාලනය කිරීමට යෑම තුළින් දුක හටගනී. ඒ මක් නිසාද ඒවා පාලනය කිරීම සඳහා ඇත්ත වශයෙන්ම ඒවා අපේ නොවන නිසාය. මෙම ශරීරයත් මනසත් මා හෝ වෙනත් කෙනෙකු හෝ නොවේ. ඒවායේ පවත්නා ස්වභාවයේ ඇතිසැටියෙන් දැකගනු ලැබුවහොත් එය පැහැදිලි දැකීමකි. අපි ඒ තුළින් සත්‍ය දැකගනිමු. ඒවා හා එක්වෙමු. මෙම දැකීම උදුන කලා රත් පැහැවනතෙක් රත් කළ යගුලියක් දැකීමට සමානය. ඒ යගුලිය හැම පැත්තක්ම රත් වී ඇත. උඩින් අල්ලා බැලුවත් යටින් අල්ලා බැලුවත් ඒ හැම පැත්තක්ම රත් වී ඇත. කොතැනක හෝ අල්ලා බැලුවත් එතන රත් වී ඇත. මෙම දේවල් ගැන දැකගත යුත්තේ මේ ආකාරයෙනි. අපේ පුහුණුව පටන් ගන්නා විට අපට යම් තත්වයකට පත්වීමට යමක් ලබා ගැනීමට දැනගැනීමට හෝ දැකගැනීමට බොහෝ විට අවශ්‍ය වේ. නමුත් ඒ ලබා ගැනීමට යන්නේ හෝ දැක ගැනීමට යන්නේ කුමක්ද කියා අපි නොදනිමු. එක් කලක මගේ එක් ශිෂ්‍ය නමක් තමන්ගේ පුහුණුව තුළ පැවති අපැහැදිලි බව හා අවිනිශ්චිත ස්වභාවය නිසා වෙහෙසට පත්වී සිටියේය. එසේ වුවත් ඔහු දිගටම තම පුහුණුවේ යෙදී සිටි අතර මමද ඔහුට උපදෙස් දෙමින් සිටියෙමි. අවසානයේ ඔහුට යම් ප්‍රමාණයක සැනසිලි සුවයක් ලබාගත හැකි විය. නමුත් ඔහුගේ මනස ක්‍රමක්‍රමයෙන් නිශ්චල බවට පත්වන විට මා ඊළඟට කුමක් කරන්නේද යනුවෙන් පවසමින් ඔහු තමන් තුළ පැවතියම අවිනිශ්චිත ස්වභාවයේ ගොදුරක් බවට පත්විය. දැන් ඉතින් යළිත් අවුල් බව ඔහු පවසන්නේ ඔහුට සැනසිලි සුවය අවශ්‍ය බවයි. නමුත් එය ලැබෙමින් පවතින විට ඔහුට එය අවශ්‍ය නැත. ඔහු පවසන්නේ ඊළඟට කල යුතු යන්නේ කුමක්ද යනුවෙනි. එම නිසා අපමම පුහුණුව තුලදී සිදු කරන හැම දෙයක්ම ඇලීමෙන් තොරව සිදු කළ යුතුය. අප ඇලීමෙන් තොර විය යුත්තේ කෙසේද? දේවල් පැහැදිලි ලෙස දැක ගැනීම තුළින් ඇලීමෙන් තොර වෙමු. ශරීරයේ හා මනසේ ගති ස්වභාවයන් පවත්නා යථා තත්වයටම අනුව ඒවා දැක ගන්න. අප භාවනා කරන්නේ ඒ තුලින් සැනසිලි සුවය ලැබීම සඳහාය. නමුත් එසේ කිරීම තුළ අප දකින්නේ සැනසිලි සුවයක් නොවන දෙයයි. එයට හේතුව මනසේ ස්වභාවය චංචලත්වය වන නිසාය. සමාධි භාවනාව කරන විට අපි අපේ නාසයේ අග කෙළවර මත හෝ උඩුතොල මත එනම් ආශ්වාස ප්‍රශ්වාස වාතයේ ගැටෙන තන මත අවධානය රඳවා ගනිමින් සිටිමු. මනස එම අරමුණ වෙතට යොමු කිරීම විතක්කය යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙසේ යොමු කරවනු ලැබූ මනස එම අරමුණ මතම රඳවා තබා ගැනීම ਵਿਚාරය නම් වේ. එය නාසයේ අග කෙලවර මත ගැටෙන හුස්ම ගැන මෙනෙහි කරමින් සිටින බවය. ਵਿਚාරයේ ඇති මෙම ස්වභාවය වෙනත් මානසික සංවේදනයන් සමග කලවම් වේ. එම අවස්ථාවේ අප සිතන්නේ අපේ මනස නිශ්චල නැති බවත් නිශ්චල බවටපත් නොවන බවත්ය. නමුත් මෙය අර යටකී සංවේදනයන් සමග ਵਿਚාරය කලවම් වීමේදී ඒ තුල ඇතිවන ක්‍රියාකාරීත්වයයි. දැන් මෙම ස්වභාවය වැඩිපුර වැරදි ආකාරයෙන් ක්‍රියාත්මක වුවහොත් මනස එහි ඒකාග්‍රතාවය නැති කර ගනී. එවිට විතක්කේ යොදා ගනිමින් මනස භාවනා අරමුණටම යොමු කර ඒ තුල අලුත් බවක් ඇති කරගත යුතුය. අපේ අවධානය මේ අයුරින් පිහිටුවා ගස්සනින් අනෙකුත් සංවේදනයන් සමග කලවම් වෙමින් ਵਿਚාරයේ ක්‍රියාත්මක වීම සිදුවේ. දැන් මෙය මේ ආකාරයෙන් සිදුවන විට අප තුල ඇති වැටහීමේ අඩුකම නිසා මගේ මනස ඉබාගාතේ ගියේ මත් සාද එය නිශ්චල ලෙස පැවතිය යුතු නමුත් එසේ නොවන්නේ මක් නිසාද කියා දැනගැනීමට අප තුල කැමැත්තක් පහළ වෙයි. මේ ආකාරයට කරනු ලබන පුහුණුව ඇලීමකින් යුතුව කරනු ලබන පුහුණුවකි. ඇත්ත වශයෙන් නම් මනස කරන්නේ හුදෙක් එහි ස්වභාවයට අනුව ක්‍රියා කිරීමයි. නමුත් අපි මනස තවමත් නිශ්චල නැත්තේ මක් නිසාද යනුවෙන් කල්පනා කරමින් එහි ඇති එම ක්‍රියාකාරීත්වයට මනස නිශ්චල කිරීමේ ආශාවත් එකතු කරමු. මේ තුලින් ද්වේෂයක් හටගන්නා බැවින් අපි අපේ සැක දුක හා අවුල් බව තවත් වැඩි කර ගනිමින් එම ද්වේෂය අනෙක් හැම දෙයකටමත් එකතු කරමු. එබැවින් මනස තුල සිදුවෙමින් පවක්නා නොයෙකුත් ආකාරයේ සිදුවීම් ගැන මෙනෙහි කරමින් පවතින ਵਿਚාරය අප තුල ඇතනම් අප ප්‍රඥාවෙන් යුතුව සිතාගත යුත්තේ හා මනසෙහි ස්වභාවය හුදෙක්ම මේ ආකාරයේ යනුවෙනි. දේවල් තුල පවත්නා යථා ස්වභාවය දැක ගන්නා මෙන් ඔබට ඒ ආකාරයෙන් කතා කරන්නේ ඒ බුද්ධ ස්වභාවයේවත් ප්‍රඥාවයි. මනසේ ස්වභාවය හුදෙක්ම මේ ආකාරයයි යනුවෙන් සිතමින් ඒ එතනදීම අත්හැර දැමූ විට මනස සාමකාමී බවටපත් වේ. එය තවමත් එකඟ බවටපත් නොවි ඇති විට අපි නැවත වතාවක් විතක්කේ යොදා ගනිමින් එය සංසුම් බවටපත් කරමු. විතක්කය හා ਵਿਚාරයේ එකට එක්වී ක්‍රියාත්මක වන්නේ මේ ආකාරයටය. අපි අපේ මනස තුල පහළ වෙන විවිධාකාරයේ සංවේදනයන් ගැන මෙනෙහි කර බැලීම සඳහා ਵਿਚාරය යොදා ගනිමු. විචාරය ක්‍රමක්‍රමයෙන් විසිරී යන විට අපි නැවත වතාවක් විතක්කය තුලින් අපේ අවධානය අරමුණ වෙත යොමු කරමු. මෙම අවස්ථාවේදී අපේ පුහුණුව ඇලීමෙන් තොරව සිදු කළ යුතු බව වැදගත් වේ. වෙනත් මානසික සංවේදනයන් සමග අන්‍යෝන්‍ය වශයෙන් බලපවත්වමින් ක්‍රියාත්මක වන ਵਿਚාරයේ ක්‍රියාකාරීත්වය දකින අප අපේ මනස කැළඹිලි ස්වභාවයට පත් වී ඇති බව කල්පනා කිරීමට පිළිවන. එසේ කල්පනා කරන අපි එම ක්‍රියාකාරීත්වය ගැන නොසතුටට පත්වෙමු. එයට හේතුව ඒ තුළම පවතිී අපි නොසතුටට පත් වූයේ අපේ මනස හුදෙක් නිශ්චල ආකාරයෙන් පැවතීමට අපට අවශ්‍ය වූ නිසාය. ඊට හේතුව එයයි. එනම් වැරදි දැකීමයි. මෙම ක්‍රියාකාරීත්වය හුදෙක් මනසෙහි පවත්නා ගති ස්වභාවයයි යනුවෙන් දැකගනිමින් අපේ දැකීම ස්වල්පයක් නිවැරදි කරගනු ලැබුවහොත් කැළඹිලි ස්වභාවයේ මැඩ පැවැත්වීම සඳහා හුදෙක් එයම ප්‍රමාණවත්ය. අත්හැර දැමීම වශයෙන් හඳුන්වනු ලබන්නේ මෙයයි. දැන් අපි ඇලීමෙන් තොර වෙමු නම් අත්හැර දැමීමෙන් යුතුව පුහුණු වෙමු නම් එනම් මානසික ක්‍රියාකාරීත්වය තුල නොඇලී සිටීම හා නොයලේ සිටීමත් තුළ මානසික ක්‍රියාකාරීත්වය ඇතිව පුහුණු වීමට ඉගෙන ගනිමු නම් විචාරය ස්වාභාවික වශයෙන් යම් අඩු ප්‍රමාණයක වැඩ කොටසක් කිරීමට නැඹුරු වේ. මනස කලබලකාරී ස්වභාවයෙන් නිදහස් වන විට විචාරය නැඹුරු වන්නේ ධර්මය ගැන මෙනෙහි කිරීමටය. එය සේවන්නේ ධර්මයේ මෙනෙහි නොකිරීම තුළින් එය නැවත වතාවක් කලබලකාරී තත්වයට පත්වන නිසාය. මේ අන්දමින් ਵਿਚාරය ක්‍රමයෙන් වඩා සියුම් බවට පත්වන තෙක් විතක්කය ਵਿਚාරය නැවතත් විතක්කය ਵਿਚාරය නැවත නැවතත් විතක්කය ਵਿਚාරය ආදී වශයෙන් විතක්ක ਵਿਚාර දෙක ක්‍රියාත්මක වී පවතී. විචාරය මුලදී සෑම අතකම යැවේ. මනසෙහි ස්වාභාවික ක්‍රියාකාරීත්වය හුදෙක් මේ ආකාරය යනුවෙන් වටහා ගන්නා විට එම ක්‍රියාකාරීත්වය කෙරෙහි ඇලීමක් ඇති නොකර ගතහොත් මිස එයින් කරදරයක් ඇති නොවේ. ඒ තුල පවතින්නේ ගලන වතුරේ ඇති ස්වභාවයයි. ඒ ගලන්නේ කුමකටද යනුවෙන් අසමින් ඒ ගැන කරදර වුවහොත් ඔබ ස්වාභාවික වශයෙන්ම දුකටපත් වන්නේය. වතුර ගලන්නේ එහි ස්වභාවය හුදෙක් එය වන නිසාය. ඒ බව වැටහි ගිය විට දුකක් නොහට ගනී. විචාරය මෙවැනි දෙකි. විතක්කය පවති. ඉන්පසු මානසික සංවේදනයන් සමග අන්‍යෝන්‍ය වශයෙන් බලපවත්වමින් විචාරය පවති. එම සංවේදනයන් හඳුනා ගැනීම තුළින් ඒවා අපේ මනස නිශ්චල කිරීම සඳහා අරමුණු බවට පත් කරගත හැකි වේ. මනසේ ස්වභාවය මේ ආකාරයෙන් වටහා ගත් විට වතුර ගලාගෙන යාම සඳහා ඉඩදී සිටින ආකාරයෙන් අපි අත්හැර දැමීමෙහි යෙදෙමු. එවිට ਵਿਚාරය වැඩි වැඩියෙන් සියුම් බවට පත්වේ. මනස සමහර විටක නැඹුරු වන්නේ ශරීරය ගැන එසේ නොමැතිනම් මරණය වැනි දෙයක් හෝ යම් ධර්ම කාරණයක් ගැන මෙනෙහි කිරීමටය මෙනෙහි කරන අරමුණ හරි ගිය විට සුවදායක හැඟීමක් පහළ වෙයි. එසේ පහළවනේ සුවය කුමක්ද? එය ප්‍රීති සුවයයි. අන්නේ සුවය පහළ වේ. ඒ තුලින් නිසසල භවයේ එසේ නොමැතිනම් සැහැල්ලු භවයේ ප්‍රකට වීමක් සිදුවේ. මනස ප්‍රමුදිතව පවතී. ප්‍රීතිය යනුවෙන් හැඳින්වෙනුවේ මයයි. තවද ඒ තුල සුඛය හෙවත් සතුට එසේම ඒකාග්‍රතාවයේද පවතී. දැන් මීළඟට සමාධි භාවයේ ප්‍රථම පියවර ගැන කතා කළහොත් එය මෙසේ විය යුතුය. එයට විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා අයත් වෙයි. එසේනම් දෙවන පියවර කුමක්ද? මනස නැවතීමකින් තොරව වඩා සියුම් බවට පත්වන විට එහා සංසන්දනාත්මකව ගත් විට විතක්කය හා ਵਿਚාරය ගොරෝසු බවින් වැඩිය. එම නිසා පීතිය සුවය හා ඒකාග්‍රතාවය පමණක් තිබීමට ඉඩ හරිමින් මනස විසින් විතක්කය හා ਵਿਚාරය බැහැර කරනු ලබයි. මේ මනස විසින්ම සිදු කරනු ලබන්නකි. ඒ නිසා ඒ ගැන අනුමාන වශයෙන් සිතා ගැනීමක් අවශ්‍ය නැත. අප කල යුතු වන්නේ එම දේවල් හුදෙක්කේ පවත්නා ආකාරයෙන්ම දැක ගැනීමය. මනස තව තවත් සියුම් බවට පත්වන විට එහි ප්‍රතිඵලයක් වශයෙන් ඒ තුල සුඛය හා ඒකාග්‍රතාවය පමණක් තිබීමට ඉඩහැර ප්‍රීතියද බැහැර වෙයි. අපි එවිට ඒ බව සනිටුහන් කර ගනිමු. දැන්නම ප්‍රීතිය යන්නට ගියේ කොහාටද? ඒ කොතනකටවත් නොගිය අතර මෙහිදී සිදුවී ඇත්තේ අතිශය ලෙසින් සියුම් බවටපත් මනස ඒ තුල පැවතීමට තරම් ගොරෝසුකමින් අධික ගුණ ස්වභාවයන් බැහැර කර දැමීම පමණයි. මනස තුල පැවතීමට තරම් සියුම් නොවන කුමක් හෝ වුවත් ඒ විසින් ඒවා බැහැර කරනු ලබයි. පොත් තුල සතරවන ධානය යනුවෙන් හැඳින්වන ඉහළම සමාධි තලයේ එනම් සියුම් භවයේ උපරිම මට්ටමට ලංවන තෙක් මනසයට ගොරෝසු යයි හැඟෙන කුමක් හෝ වුවත් දිගෙන් දිගට බැහැර කරයි. දැන් මෙහිදී මනස විසින් කරනු ලබන්නේ ඒ තුල ඒකග්ගතාවය හා උපේක්ඛාව පමණක් තිබීමට ඉඩ හැර ගොරෝසුකමින් වැඩි කුමක් හෝ වුවද නැවතීමකින් තොරව බැහැර කරනු ලැබීමයි. මෙතනින් එහාට කල යුතු කිසිවක් නැත. අවසන් සීමාව මෙයයි. මනස තුල විවිධාකාර සමාධි අවස්ථාවන් පහළවන විට ඒ සිදුවිය යුත්තේ මේ ආකාරයටය. නමුත් ඔබ පුහුණුවට අදාළ මූලික කරුණු වටහා ගත යුතු බව කරුණාවෙන් සලකන්න. අපට අවශ්‍ය වනුයේ මනස නිශ්චල කිරීමටය. නමුත් එය එම தত্ত্বයන්ට පත් නොවේ පවතී. මේ ආකාරයෙන් කෙරෙන පුහුණුව ආශාවෙන් යුතුව සිදු කෙරෙන පුහුණුවකි. නමුත් අප සිටින්නේ ඒ බවක් නොදනය. අපේ ආශාව එය නිශ්චල කිරීමයි. එම ආශාව තුළින් අප එය තව තවත් කැළඹිලි බවට පත් කරමු. ඒ සඳහා හේතු වන්නේ මේ එකම ආශාවයි. මනස නිශ්චල කිරීමට අපට ආශාව තෘෂ්ණාව බව අපි නොදනිමු. එය හරියට අර පවතින බර තව තවත් වැඩි කර ගැනීමට සමානය. මනස නිශ්චල කිරීම සඳහා අප තුල ඇතිවන එම ආශාව අත් නොහලොත් මනසේ කැළඹිලි ස්වභාවය වැඩි වේ. එසේ වූ විට අප নিরතුරුව කරන මෙම සටන මෙම අරගලය අතහැර දමමු. එසේ වන්නේ මක් නිසාද? එසේ වන්නේ අපේ මනස සකස් වී තිබෙන ආකාරය දෙස අප නොබලන නිසාය. මනස තුල පවත්නා යම තත්වයන් එසේ පවතින්නේ හුදෙක් ඒවායේ ස්වභාවයට අනුවමය. කියා දැනගන්න. මනස තුල කුමක් පහළ වුවත් ඒ ගැන හුදෙක් නිරීක්ෂණය කර බලන්න. මනසේ ස්වභාවය හුදෙක් එයමය. ඒ බව හැඳින නොගතහොත් මිස ඒ අනර්ථකාරී නොවේ. ඒ තුල පවත්නා ක්‍රියාකාරීත්වය යථාර්ථයට අනුරූපව වටහා ගනු ලැබුවහොත් එය අනර්ථකාරී නොවනු ඇත. එම නිසා අප කරන්නේ ඒ තුල පවත්නා ප්‍රබලකාරී ස්වභාවය අඩුවේ එය තැම්පත් බවට පත්වන තෙක් විතක්කය හා ਵਿਚාරය යොදා ගනිමින් පුහුණුවේ යෙදීමයි. සිතවිලි හා හැඟීම් පහළවන විට අපි ඒවා ගැන මෙනෙහි කර බලමු. ඒවා හා එක් වී ඒවා ගැන දැනගනිමු. කෙසේ වෙතත් අප සාමාන්‍ය වශයෙන් නැඹුරු වන්නේ ඒවා හා සටන් වැදීම ආරම්භ කිරීමටය. ඒ මක් නිසාද අප මුල සිටම තීරණය කරනු ලැබුවේ මනස නිශ්චල කිරීමටය. අප භාවනාවට වාඩි වූ සැනින් අපේම තීරණයට එරෙහිව අපට හිරිහැර පැමිණවීම සඳහා සිතවිලි පැමිණේ. සිත අරමුණ වෙත පිහිටුවාගත් සැනින් අපේ අවධානය වෙනතකට යොමු වේ. මනසේ තුලට එළඹෙන සෑම සිතවිල්ලක් පසුපස යවේ. එසේ වන්නේ ඒවා එළඹී ඇත්තේ අපට බාධා කිරීමටය කියා ඒ සිතන නිසාය. නමුත් ඇත්ත වශයෙන් නම් ගැටලුව මතුවන්නේ මෙතනින්මය. ඒ එසේ වන්නේ අප තුළ ඇතිම ආශාව නිසාය. මනස හැසිරෙන්නේ ඊටම අයත් ස්වභාවයට අනුව බවත්. එම ස්වභාවයට අනුව එය මේ ආකාරයට යන යන බවත් දැකගනු ලැබුවහොත් එසේම ඒ ගැන වොමනාවට වඩා වැඩි උනන්දුවක් නොදක්වා සිටියහොත් එහි ගති ලක්ෂණ බොහෝ දුරට ළමයෙකුගේ ගති ලක්ෂණ වලට සමාන බව වටහාගත හැකිය. ළමයින්ට වැඩිමනක් දෙයක් නොතේරේ. ඒ නිසා ඔවුන් නොයෙකුත් ආකාරයේ දේවල් පැවසීමට පුළුවන්. ඔවුන්ගේ මෙම ස්වභාවය තේරුම් ගතහොත් අප කරන්නේ කතා කිරීම සඳහා ඔවුනට ඉඩහැර සිටීමයි. මක් නිසාද ළමයින් ස්වභාවයෙන්ම කතා කරන්නේ ඒ ආකාරයෙන් නිසාය. අප මේ අන්දමේ අත්හැර දැමීමක යෙදෙන විට ළමයා අපේ මතකයෙන් ඈත්වේ. ඔහු කතාබහේ යෙදෙමින් එතන මෙතන සෙල්ලම් කරයි. එවිට කරදරයකින් තොරව අපේ ආගන්තුකයන් සමග කතා කිරීමට අපට හැකිවනු ඇත. අපේ මනසත් මේ ආකාරයේම දෙකේ. තදින් අල්ලා ගැනීම තුළින් පීඩාවක් ඇති කර ගතහොත් මිස එය පීඩාකාරී එකක් නොවනු ඇත. ගැටලු වලට හේතුව එසේ අල්ලා ගැනීමයි. කෙනෙකු තුළ ප්‍රීතිය පහළ වෙන විට ඔහුට දැනෙන්නේ කිව නොහැකි තරමේ සතුටකි. ඒ තුල ඇති සුවය හරියටම තේරුම් ගත හැකි වන්නේ ඒ අද්දුටු අයට පමණය. සුඛය පහළවන අතර ඒකාග්‍රතාවයත් පවතී. දැන් මනස තුල විතක්ක, ਵਿਚාර, පීති, සුඛහා ඒකාග්‍රතා යන මේ පහම පවතී. මේ පහම ඒකරාශී වන්නේ එකම තැනය. විදාකාර ගති ලක්ෂණයන් වූද ඒවා එකට එක් වී පවතින්නේ එකම තැනකය. විවිධ වර්ගයේ පළතුරු හුදෙක් එකම බඳුනක් තුල දකින්නාක් මෙන් ඒවා එකම මනසක් තුල දක්නට හැකිය විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛහා ඒකග්ගතා යන ලක්ෂණ පහම පවතින්නේ එකම මනසක් තුල බව දැකිය හැකිය යම් කෙනෙකු ඒ තුල විතක්කයකුත් ਵਿਚාරයකුත් පවතින්නේ කෙසේද පීතියකුත් සුඛයකුත් පවතින්නේ කෙසේද කියා ඇසුවහොත් ඒට පිළිතුරු දීම අපහසුය. එසේ වුවත් ඒවා එකම මනසක් තුල ඒක රාශිය පවතින විට එහි ස්වභාවය අපටම දැකගත හැකි වෙයි. මේ අවස්ථාවේ අපේ පුහුණුව තරමක් විශේෂ තත්වයකටපත් වේ. අප තුල සතිය හා සති සම්පජඤ්ඤය පැවතිය යුතුය. අප ගැන අපටම අමතක නොවීමෙන් සිටිය යුතුය. දේවල් ගැන දැනගත යුතු වන්නේ ඒවායේ යථා ස්වභාවයට අනුවය. මනසෙහි ශක්්‍යතාවයට සම්බන්ධ වී ඇති මේවා භාවනාවට අදාළ අවස්ථාවන්ය. මෙම භාවනාවට අයත් වන කිසිවක් ගැන සැක නොකරන්න. මහ පොළව තුලට ගිලී ගියත්, ගුවන තුලට පාවී ගියත්, නොයසේනම් භාවනා කරමින් සිටන විට මරණයට හෝ පත්ුවත් භාවනාව ගැන සැකන කරන්න. මනස තුල පවතින ගති ලක්ෂණ කුමන ආකාරයේ ඒවා වුවත් ඒවා ගැන හුදෙක් දැනීමෙන් යුතුව සිටින්න. අපේ පදනම වන්නේ සිටගෙන සිටියත් වාඩි වෙමින් සිටියත් ඇවිදිමින් සිටියත් එසේම දිගා වීගෙන සිටියත් අප තුල සතිය හා සති සම්පජඤ්ඤය පවත්වා ගනිමින් සිටීමය. මනස තුල කුමක් පහළ වුවත් එය හුදෙක් අතහැර දමන්න. ඒ කෙරෙහි ඇලීමක් ඇති කර නොගන්න. කැමැත්තක් හෝ අකමැත්තක් වුවත් සතුටක් හෝ දුකක් වුවත්